අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් 218 වෙනි වැඩමුළුවේ දවසේ ධර්ම දේශනාව සඳහා අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා හාන භාගියා දස අකුසල කම්මපතාති තී ශ්‍රද්ධා බුද්ධ සම්බාන පින්වත්නි අපි මේ දස අකුසල කර්මපත කියන පාඩම දිගේ ඊය වෙනකොට ඒ කයෙන් සිදුවෙන සිදුවෙන ඉඩ තියෙන අකුසල කර්ම තුනක් සත්ත්ඝාතනය නොදුන් දෙ ගැනීම සහ කාමීත්‍යාචාරය කියන කාරණා තුන සාකච්ඡා කරන්න යෙදුනා. ඒකින් ඒ විශේෂයෙන්ම ඒ කාමීත්‍යාචාරය එහෙම නැත්නම් කාමයේ පිළිබඳව වැරදියට පිටලා හැසිරෙන ගතිය භික්ෂු ජීවිතයකට එහෙම නැත්නම් පැවිදි ජීවිතයකට බලපාන හැටි ගත්තොත් ඒක විශාල බයක් එහෙම නැත්නම් වතුරට බැහැප් මිනිසෙකුට වතුරේ මිනිමෝරු එහෙම නැත්නම් තල්මස්සු ඇවිල්ලා මිනිස්සු දැහැගෙන යනවා වගේ විශාල බයක් තියෙනවා. ඒ නිසා ශාසනයේ පැවැත්ම සඳහා භික්ෂු ජීවිතයේ පැවැත්ම සඳහා භයානකම තියෙන කරදර වලින් එකක් තමයි ඒ කාමය ඒ වගේම කාම ආචාරය ඒ වගේම කාම මිත්‍යාචාර. ඉතින් කාම මිත්‍යාචාර කියන දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතුව කළ යුතු දිය කිසිං හමාර කළ යුතු ඒ ග්‍රාමීය ධර්මයට මෛතුන ධර්මය කියලා කියනවා. ඉතින් මේ මෛතුන ධර්මයට කෙනෙක් පෙළඹෙන්නේ ක්‍රමානුකූලව. ඒක නිසා ඒ කිට්ටු කරලා තියෙන දේවල් වලින් පවා ඈත් වෙලා ගත කරන එක තමයි මේ විදියට ඒ කර්ම පතයට අකුසල කර්ම පතේට බය කෙනා කරන්නේ. ඒකට අපි අරණ්‍ය ජීවිතය කියලා කියනවා. එහෙම නැත්නම් මේ අනගාരിക ජීවිතය කියලා කියනවා. අගාරය කියලා කියන්නේ ගේ කියන්නේ තනි කර කාමයක්. ඒකෙන් අයින් වුණාට පස්සේ අනගාരിക වෙනවා. ඒ අනගාരിക බවත් පුළුවන් තරම් හදා ගන්න ඕනේ. ඒ වගේ අරසාවක් ඇති වෙන තාලෙට. මොකද ඒ මෛතුනේට එහෙම නැත්නම් සංසර්ගයට කිට්ටු කරලා වාතාවරණයේ ඉන්න කෙනාට කොයි වෙලාවෙ ඒක සිද්ධ වෙයිද කියලා කියන්න බෑ. ඒක හරියට පෙට්‍රල් වලට ගින්දර තියන්න ඕනේ නැහැ. කිට්ටු කරනකොට බක්කාලා ගන්නවා. ඒ නිසා පළවෙනි පරාජිකාවේ සිද්ධ වෙන්න සාමන්තාපත්‍ය තියෙන දුක්කටය. ඊටාම පුංචි වැරද්දක් වෙච්ච ගමන් ආයින් ගාන සම්පූර්ණ වැරද්ද සිද්ධ වෙලා මහානකමක් නැතිලා පරාජිකා වෙනවා. එතන පළවෙනි පරාජිකාව සඳහා විනය පොතේ සඳහන් කරලා තිනවා පළවෙනි පරාජික ආපත්‍ය කියලා එකක්. කිට්ටු කරපු ගමන් ඒක පාරටම මහ ගින්නක් වටපත් වෙලා විනාශ වෙලා යනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා කවදාකවත් පොදු ජනමතයකට යන්න බෑ. හැබැයි කෙනෙකුට ගන්න පුළුවන් මේ අදිෂ්ඨානය පිරිසුදු ජීවිතය සංකලිතම් භ්‍රමචර්යයන් කියලා ඒ අතිපිරිසුදු Brahmacharya ජීවිතය කරන්න යනකොට Brahmacharya රැකලා බෑ. ඊට ආසන්නයේ තියෙන කරුණු රාශියක් අරසවුනොත් විතරක් ඒ කෙනාට ඒ Brahmacharya පිළිබඳ විශ්වාසයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒක නිසා සර්වචනාංශයේ සත්‍යමයිතුන ධර්ම කියන සූත්‍රයේ ඒ බමුණෙක් එක්ක යන සාකච්ඡාවකදී කියනවා ඒ මෛතුන ධර්මයෙන් පස්සේ භික්ෂුත් වෙන්නේ නැහැ. පරාජිකයි කියලා කියනවා පරාදයි. එහෙම නැත්නම් ඒකට ආයේ මේ නඩු අහන්න දෙයක් ඇත්තේ නැහැ. මොනම ක්‍රමයකට හෝ දෙදෙනෙ දෙදෙනෙක් විසින් කරන ඒ කටයුත්තේදී. ඉතින් එහෙමම ඕනේ නැහැ. ඒ Brahmacharya කෙලසෙන, කබර වැටෙන, වියකෙන, මිලාන වෙලා යන දේවල් තමයි පුරුෂේ භික්ෂුවක් ස්ත්‍රියක් ලවා ඇඟිල්ලෙන් පිරිමැදීම් නැහැවීම් සම්බාහනය වගේ දේවල් බාර ගන්නවනම් ඕනම වෙලාවක අර මෛතුන ධර්මයේ සිද්ධ වෙන්න පුළුවන් ඒක පවා ඉත්‍ත්‍යාවක් ලව්වා ඇඟ උලවා ගැනීම පිරිමැදීම් නැහැවීම සම්බාහණයකට සම්බන්ධ වෙනවනම් ඒකත් කැලලක් අර මෛතුන ධර්මයේ Taman නොතුනාට කැලලක් ඒ නිසා භික්ෂුන් වහන්සේලා පරිසං වෙනවා ඉත්‍ත්‍යාවක් කකුල් දෙකට අත තියන්නේ නැති වෙන්න වන්දනා කරන්න ගියාම ඒක විශාල සන්තෝෂයක් ඉත්‍ත්‍යාවකට කකුල අත ගාලා මොකද Hindu ආගමේ ඒ ඉර්ෂිනාංශ කෙනෙක් අත ගාලා නල්ලේ ගා ගන්නවා කියන එක ඒගොල්ලෝ පුරුදු කරලා තියෙනවා. අපෙත් සරුවචනාංශي අවුරුදු 7කට පස්සේ බුද්ධත්වයේ ලැබලා ආවට පස්සේ යසෝදරාව කකුල් දෙක බදාගෙන අඬනකොට දනියම් පල්ලෙයා කකුල සම්පූර්ණයෙන් තෙමිල ගියාලු. එතකොට සුද්ධෝදන රජුරෝ කියලා තියෙනවා ඕක ගැළපෙන්නේ නැහැ කියලා. ඉත්‍ත්‍යාවක් කකුල් දෙක අල්ලවන්නේ. ඒතර බුදුරජාණන් කියලා තියෙනවා මුකුත් කරන්න එපා. මේ අම්මාණ්ඩිගේ පපුවල පැල්ල මැරෙයි. ඒක නිසා ඒක අපි බුදුහාමුදුරන්ට කමක් නැහැ කියලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කටයුතු වලදී ඇඟිලිම් සම්භාහනේ තැවීම වගේ දේවල් වලට පෙළඹීම අද සම්භාහන මධ්‍යස්ථාන වල පුරුෂයන් ස්ත්‍රීන් විසින් සම්භාහනය කිරීම සහ ස්ත්‍රීන් පුරුෂයන් සම්භාහනය කිරීම ලොකු බිස්නස් එකක්. දැන් අපේ එයාපෝට් එකෙත් පටන් ගන්න තියෙනවා. ඉතින් ඒකට භික්ෂුවක් යනවා කිව්වට පස්සේ අර වගේ මෛතුන ධර්මයක් නොවුනට කැලල් සහිත දෙයක්. ඒක නිසා ඒ ස්ත්‍රියවගේ ඒ වගේ පහසක්වත් ලබන්න එපයි කියනවා කොටිම කියනවා අම්මටවත් අත තියන දෙන්න එපයි. මාත් එක්ක හිටියා ඒ ජර්මන් හාමුදුර කෙනෙක් මම අවුරුදු 4ක් විතර එකට හිටියා මගේම සම වයසේ සම වස්කාන තිබුණේ. ඉතින් ආ අම්මා කතෝලික ජර්මන් ජාතික ඉතින් අම්මා එනකොට කලින්ම කියලා තිබුණා අතට අත දෙන්න එපා මාව සිපි වළඳ ගන්න එපයි කියලා. ඉතින් ඒක අම්මට විශාල නිග්‍රහයක් වුණා. මේ තමන්ගේ පුතා මේ අතට අත දෙන එක ඒගොල්ලන්ගේ සාමාන්‍ය මේ අපි වගේ ආචාර ධර්ම කියන කිලා සමාචාර නැහැ. අතට අත දෙනව නැත්නම් දැකපුවාම මේ පපුවට පපුව තියලා සම්භාහණය මේ ආලිංගනය කරනව නැත්නම් ඒ වගේ දේවල් කරන්න බෑ කියලා. ඒක වාහනයකවත් යන්න එපයි කියලා. ඉතින් ඒක හරි අමාරුයි මේ ජන විඥානයකට දාලා කියන්න. මොකද මේ එක එකන දෙන්න දෙන්න ඒ රමණීය කරන එක නෙමෙයි ජීවිතේ හැප කියන්නේ. ඉතින් ඒක නිසා සරුවචනාංශගේ පස්සේ ඉන්දියාවේ ඒ කොච්චර මේ කාමය මෙලොව ලබන්න පුළුවන් උසස්ව සැපේ කියනවා නම් ඒ නිකායත් තිබිලා තියෙනවා ගෑනු කෙනයි පිරිමි කෙනයි දෙන්නම එක කිමෝනාවක් ඇඳගෙන දෙන්න එකට පාරේ පින්න පාත යනවා. ඇතුලෙන් දෙන්නම හෙළුවෙන් හැබැයි පිටින් කිමෝනාවක් ඇඳගෙන ඉන්නවා. එහෙමලු ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ විදිහට දවස පුරාම ඉල්ලෙමින් ඇතිල්ලෙමින් ගත කරන ජීවිතය රජුරවන්ට ලොකු කෙනහිලක්. මොකද රජුරෝ හිතන්නේ යාට විතරයි එහෙම කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ වගේ جوړු 700ක් මරලා තිනවා වීතියේදී මේක කරන්න දෙන්න බෑ කියලා. ඒ නිසා ඒ නිකායේ පොත් විතරයි දැන් තියෙන්නේ. ඒකේ තියෙන්නේ මේ කාම සැප විඳින හැටි. විවිධාකාරයෙන් විඳින හැටි. ඉතින් ඒව සමහරලාට මේ බෞද්ධ මතත් එක්ක කලවම් වෙලා තියෙනවා. ලෝකයා සැප ලබන්න කැමති. සැප ලබනකොට මේ මෛතුන එක තමයි උසස්ම සැපත. ඉතින් මේ මෛතුනේ විතරක් නෙවෙයි කාන්තාවත් එක්ක එකටම ගත කරනවා වගේ කියන්නේ. ඉතින් Brahmacharya කිව්වට පස්සේ ඒකේ අනිත් පැත්ත ඒ වගේ දෙයක් කරප්පන් හදාගෙන ඒ වගේ දෙයක් මේ ආධාත්මික ලක්ෂණ කරගෙන ඉලීම් ඇඟේ ඉලීම් පිරිමැදීම් නැහැවීම සම්බාහන නතර කරන්න කියලා. දිනු මොකද ඒක කැතයි. මහානකමට කැතයි. එහෙම නැත්තම් හසිත ලපිත කීඩා ක්‍රීඩා කාන්තාවන් එක්ක hina වෙමින් මහහඬ නගලා hina වෙමින් කරන ක්‍රීඩා කරන්න යන්න එපා. ගිය ගමන් අර මෛතුන සේවනයේට පුදුම ආකර්ෂණයක් ආකර්ෂ සිදු වෙන පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න එපයි කියලා තියෙනවා. එහෙම හසිත ලපිත ක්‍රීඩා නැත්තම් netතර දීලා බලන්න එපයි කියලා කියනවා. කාන්තාවක් කෙලිම බලනකොට netතර දීලා බලන්න එපයි කියලා. ඉතින් මේ netතර දීලා බලනකොටත් ඒ බැල්ම හරහත් ඇති වෙන ආතුර භාවය කොච්චරද කිව්වොත් බුදුචානන්සේ වැඩ ඉන කාලේ ශිරිමාව කියන ගණිකාව දැකලා භික්ෂුන් වහන්සේ නමක් නිස්සර දීලා බලලා දවස් 7ක් කන්න බෑ ඇඟ උණ මැරෙන්න යනවා. එකයි ඕන කරන්න මට සිරිමාව ඕනේ. ඕනේ ගාණක්. ඒක නැත්තම් මහානකම නෙවෙයි මොනව නැත්තත් කම නැහැ. ඉතින් පස්සේ මේක සංඝයා අතර ගෝසාව ඇති වුණා. ඉතින් බුදුරජාන් වහන්සේට ගියා. අහම්බේ ගුණේ හත් වෙනි දවසේ නෝඩ සිරිමාව මලා. කොසල් රජුරන්ට පණිවිඩයක් කෙරේ බුදුරජාණන් වහන්සේ මේ ශිරිමාවගේ මිනිය සත්තු කන්න දෙන්න එපා කියලා දවස් 3ක් යනකම් මලකුණ සෝහණේතියෙදි මේ භික්ෂුව ඇතුළු භික්ෂුන් වහන්සේලා අඬ ගහන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ මිනිය වෙන්දේසිය දැම්මා. මේ ශිරිමාව එක දවසක රාත්‍රියක් ගතකරන කහවණු 1000ක් යනවා. කවුද ගන්න කැමැති දැන් කහවණු 1000කට. දැන් බුදුරජාණන් වහන්සේ ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි කියලා මාළු වෙන්දේසි කරන්නේ. ඒ වගේ කියන මේක රුපියල් 1000ක් ඊට පස්සේ කවුරක් ගන්න ඊට පස්සේ 500 දෙන්නකෝ 500ක් හ්ම් දෙශිවන දෙශියක් 100ක් නිකන් දෙන්නම් කීක එතකොට හොඳටම මිනිහ ඉදිමිලා නිල් වෙලා ඊට පස්සේ නිකන් දුන්නත් ගන්න කැමති නැහැ එතකොට අර භික්ෂුවට උණ බැසා දැන් තියෙන ඕන ගණන් නිකන් දෙන්නේ එක සැරයක් net සැර දීලා බලලා මෙහි හිටිය කීප දෙනෙක්ම ඒ පරණ ආඹුව දැකලා ඒ කියන්නේ පැවිදි පැවිදි වෙලා විවාහ වෙලා පැවිදි වෙලා මේ නිකමට වගේ gedara පැත්තේ පින්න පාතයක් එක්ක සැරේ දැකපු ගමන් ආයෙ සිවුර වැලෙහෙල්ලලා ගෙට කොට වෙනවා අපේ ලොකු සාංශේ ලස්සන කතාවක් කිව්වා ඉතින් මේ ආම්ද්‍රෝ හැමදාම වගේ පින්න පාතේ ගෑණි දන්නවල දැන් ඉතින් හිත තියෙන්නේ තපසේ නෙවෙයි හිත තියෙන්නේ අරමුණේ නෙවෙයි හිත තියෙන්නේ සමාධියේ නෙවෙයි හැමදාම මිගෙදෙට එනවලු පින්න පාත් මේ ගෙදර පරණ ගෑණි ගෙදර භ්‍රමචාරී ඔච්චරද මේ ගෑණි දැනගෙන එක දවසක් හාමුදුරුව පින්න පාතියෙද්දි පස්සපැත්ත හරවගෙන වටේට පිලේ ගොම ගන්නවලු ඉතින් හාමුදුරුවයිලා <coughs> කිව්වලු නෑ ගෑණි ඉන්න සීරියෙන් සීරුවෙන් ගොම ගන්න ඊට පස්සේ ඔලු මේ මොකද කියලා මේ මාව බලන්න කෙනෙක් එනවා යූ අද ඒක නිසා මේ ගේ හුණු ටිකක් ගාලා ගොම මේ හම්පලු මගලා ගොම ටිකක් ගන්නවා. කිව්වට සානුගති වෙන කෙනෙක් ඕනේ නැනේ මම එන්නම්කෝ කියලා සිවුර ගලවලා තියලා ගෙට ගියා. මේ අනුරාධපුරේ ඉන්න කාලේ ඒක විශාල රජුරෝ දීලා තියෙන විශාල දන් වැඩක් පවත්ලා තියෙනවා. ඉතින් ඒ දන් වැඩට ගිය එක හාමුදුරු කෙනෙක් උදේ පාන්දර පින්න පාති ගිහිල්ලා කැඳ දානයක් පූජා කරලා තියෙනවා. ඉතින් අර යකඩ පාත්‍රයට කැඳ දාපුවාම කැඳ එක ගෙනිය ගන්න විදියක් නැහැ. මේ හවුරු අතින් අත මාරු කර කර ආපහු යනවලු. යනකොට ඉතින් හිටපු භික්ෂුණීන් වහන්සේ තමක් ඒ ශාන්තියට ලේන්සෝ දුන්නලු. ඉතින් ඒ වෙලාවේ ඒක ලොකු පිහිටක් කර අත පිච්චෙනවට ලේන්සෝ දීලා ඊට පස්සේ අවුරුදු 20 ගානකට පස්සේ බැමිණි ඉතිහාසය ආයවිල්ලා මේ දෙන්නම ඉන්දියාවට ගිහිල්ලා ගියා. අර භික්ෂුණියයි මේ හාමුදුරුවෝ ඉන්න වෙලාවේදී මේ දෙන්න නිකන් කතා කරනකොට කිව්වලු මතකද අවල් දවසේ රජුරෝ පින්කමක් කරා විශාලයකට ඕවනේ මාත් ගියානේ මාත් අනුරාධපුරේ ගියා රුවන්වැලි සෑය තමයි කෙරුවේ ඔක්කොම කරනකොට කිව්වලු මට එදා හරිය මතකයි මේ පාත්‍රයේ ලුණු කන්ද දැරවැඩ නිසා මට පුච්චි පිච්චා අනේ ඒ ලේන්සෝ දුන්නේ මන් තමයි කිව්වා දෙන්න සිවුරු අරලා බැන්දා ඉතින් ඒ පොඩි ඒක හිතුව ඇල්වන අපිට hina යනවා ආය අනුරාධපුරේ බණ කියද්දී ඒක හාමුදුරු කෙනෙක් හාමුදුරන් පිරිස මෑණියෝ මෑණියට පිරිස පිරිමි පිරිමින් පිටිපස්සේ ගෑනු ඉඳගෙන බණ අහනවා හාමුදුරුවෝ පිටිපස්සට අත තියලා මෙහෙම පිටිපස්සට ඇලවෙලා තිනවා රෑ කරුවලේ පිටිපස්සේ ඉන්න භික්ෂුණිය ඒ අත තියලා දෙතන මැද තියාගත්තා. එච්චරයි. බණ වහා ප්‍රතිඵලදායකයි දෙන්නම සිවුරු ඇරියා දෙන්නම කතාද බැලුවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අර Brahmacharya ජීවිතයත් එක්ක බලනකොට මේ වගේ පුංචි දෙයක පවා පේනවා මේ මල පැන්නොත් දුක්කටයක් සිද්ධ වෙන්නේ ඉස්ත්‍රියවක අත ගෑවෙන එක විතරයි වෙන්නේ. ඊට පස්සේ පරාජිකා වෙන තැනට යනකම් එක පාට බක්කාලා පයින්. ඉතින් ඒ වගේ දේවල් කානිවල් එකදී, භෝජන සංග්‍රහයකදී, එහෙම නැත්නම් බර්ත්ඩේ පාටි එකදී බෝල් රූම් ඩාන්ස් එකක් දාලා අතින් අත අල්ලගෙන ආලිංගනය කරන එක ඉස්සාම උසස් මට්ටමේ කරන වැඩ. ඉතින් ඒවට ගියාට පස්සේ ඒ කෙනාගේ මේ කියන අකුසල කර්මපත කොච්චරක් සිද්ධ වෙනවද කිව්වොත් ඒ වගේ ඉහළ මට්ටමට යන්න යන්න අනතුරුදායක වැඩි. ඉතින් ඔය එංගලන්තේ වගේ රටක පිටරටක අවුරුදු 13 පෙන්නට පස්සේ ඕනම කෙල්ලෙකුට අයිතිවාසිකමක් තියෙනවා පාටිස් වලට යන්න. ඉතින් ගිහිල්ලා අම්මට කියනවා අවුරුදු 13යි මට පාටි යන්න ඕනේ. ඉතින් අම්මලා තාත්තලා මෙහෙ ඇදිච්චේ උන්නේ. මොකිනා එහෙම කොහෙද මේ ඇටෙන් හිවිද්දෙන් පැනපු ගමන් ගිහිල්ලා පාටි යන්න බෑ කියලා. ඒ කෙල්ල කතා කරන ඊට පස්සේ විවස්ථාව තියලා. වට අයිතියක් නැහැ. මට පාටිය යන එක වළක්වන්න. ඉතින් අම්මා සැරෙන් කතා කරොත් කෙලිම නඩුවක්. ඉතින් එහෙම කෙල්ලෙක් කතා කරලා හිටියලු ලංකාවෙන් ගිය පවුලක. අම්මා දාතරි කළොත් ආතේ කළු නෑ. කතා දෙකක් නෑ. මඩ මං සැරෙන් කතා කරන්නෙත් නෑ, ගහන්නෙත් නෑ, දෙන්නේ නෑ. ඉතින් අර කෙල්ල පුපුරනවලු. තව අවුරුදු දෙකක් යනකොට නංගිත් අවුරුදු 13 වුණාලු. එසේ අක්කයි නංගි දෙන්නම කියලා කිව්වලු කතා බෑ. ඕගොල්ලන්ට කිසිම අයිතියක් නැහැ. මේ නීතිය තියෙන යන්න ඕනේ කියලා. එතකොට ඒ තාත්තයි අම්මයි ගිහිල්ලා තියෙන මෙහි ඉඩම් බූදල් විකුණගෙන බොහොම අමාරුවේ ළමයි ටිකට උගන ගන්න. තාත්තා වහාම ගිහිල්ලා වීසා කැන්සල් කරගත්ත මුළු පවුල පිටින් ගෙනාවලු ලංකාවට. එයාපෝට් එකේදී දුන්නලු දෙන්නට දුන් 20 වෙන්න. තොපිට ඒ රටේ තමයි නීති ඕම්බලාගේ මේ රටේ කියලා. මොකද වලක්වන්නම බෑ. ඒ රටට ගියොත් ඒ පාටි යනවා කියන එක ආලිංගන නැටුම් කියනවා කියන එක බොනවයි කියන එක ඉතින් ඒ ගෙනියන දෙමාපියෝ කවදාවත් දන්නේ මේ ගෙනියලා මෙන්න මේකටයි මේ ළමයා විවෘත වෙන්නේ කියලා. අවුරුදු 15 පෙන්නට පස්සේ පිරිමි කෙනෙකුට මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ලයිසන් හම්බ වෙනවා. 13 පෙන්නට පස්සේ පාටියඳ අවසර දෙනවා. මේක තමයි ඔය සිස්ටම සමාජවල හැටි. ඉතින් අපෙන් ගියේ එකෙක් හමුදාවෙන් ගිහිල්ලා ඌ සෙකියුරිටි සර්විස් එකට ගිහිල්ලා තියෙනවා. හමුදාවේ නිලධාරියෙක් සිකියුරිටීස් ගියාම මෙයා රෑ 10න් පස්සේ වීදි සංචාරය කරන්න ඕන. කියනවා කොල්ල කෙල්ල බීලා නටලා වැටලා තියෙන හැටි බල්ලු මැරලා වගේලු 10න් පස්සේ. වෙනම වාහනයක් එනවලු එවුන් දාගෙන ගිහිල්ලා කාමරයක දාලා තියලා උදේට දෙමාපියන්ට කෝල් කරලා කියනවලු ඔයාගේ දරුවා දන්න ගේ එන්න ගෙනියන්න මෙන්න මෙච්චරක් ඩැමේජ් එක තියෙනවා කියලා. ඉතින් කියනවා ස්ටේෂන් වගේ වහලා තියෙන ආවරණය කරලා තියෙන දේවල් ඇතුලේ පුදුමාකාර තොගයක් බීලා කොල්ල කෙල්ලයකට ඉන්නවා කියලා. ඉතින් කියනවා ස්වාමීන් වහන්සේ මට ඔක්කොමත් හරි මට ආපහු යන්න හිතුණා. මේකද දියුණුව කියන්නේ කියලා. මේකද මේ පළවෙනි ලෝකේ රටවල් තියෙන්නේ කියලා කියලා. ඉතින් ඒත් එක්ක බලනකොට අපේ ජීවන සංස්කෘතිය හැටියට ඒ භික්ෂුවක් කෙරේ පිහිටන ආකාරය, මෙහිණින්නාංශ කෙරේ පිහිටන ආකාරය, ගායන පිරිමි කෙරේ පිහිටන ආකාරයේ තිබිලා තියෙනවා. මම කියන්නේ එදා ඉඳලා මේ මේ කාමීත්‍යාචාරය තිබුණේ නැහැ කියලා ලංකාවේ. නමුත් ඒකට අරසාව තිබිලා තියෙනවා. මොකද ඒ කෙනාගේ ඉලීම්, නෑවීම්, සම්බාහන විතරක් නෙවෙයි, හසිතලපිත ක්‍රීඩා විතරක් නෙවෙයි, netතර දීලා බලන්න ඔක්කත් ගියොත් ඊගාවට මොකද්ද වෙන්නේ කියලා අමාරු. එහෙම නැත්තම් ඒ කෙනත් එක්ක කතා කරන්න හදනවා. දර්ශන කාමයට පස්සේ සමන කාමයට යනවා. එහෙම නැත්තම් බිත්තියේ ප්‍රාකාරයෙන් එහා පැත්තේ ඉන්න කාන්තාවගේ හෝ කටහඬ සද්දය අහන්න පෙළඹෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තව ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් පුත්‍රයෙක් කාන්තාවක් සමග සුවසේ මේ සුකොපභෝගී ජීවිත ගත කරන දියා බලන්න යනවා. බලන්න ගිය ගමන් අර මේ පුද්ගලයා බලන එක විතරයි කරන්නේ. අපි දැන් කාලේ තියෙන බ්ලූ ෆිල්ම්ස් කියලා જાතියක් කුණු අරප විතරමයි තියෙන්නේ. ඒ වගේ පෙන්නන්නේ ඒගොල්ල කරන හැටි. ඉතින් කරනකොට මේගොල්ලන්ගේ මෙහි Brahmacharya සචිත්‍ර සකබල සබල කල්මාශ්‍ය තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක දැන් වළක්වන්න මොනම නීතියක්වත් නැහැ. මොකද මේ තාක්ෂණය හැම ගයක් ඇතුළටම ඇවිල්ලා තියෙනවා. උදේ අපි පොඩි උන්ට නලවන්න ෆෝන් එක අතර දෙනවා. එහෙම නැත්නම් ටැබ් එක අතර දෙනවා. එහෙම නැත්නම් කම්පියුටරයක් දෙනවා. ඉතින් උන් දන්න ඔය අපිට වැඩිය ඒ වගේ මේකට ගිහිල්ලා ඒ හසිත ලපිත දේවල් අහන දේවල් සද්ද දේවල් සින්දු කියන හැටි නටන හැටි බලන්න පුළුවන්. බැලුවට පස්සේ ඒ කෙනාට කියන්න බෑ තුන්වෙනි ශික්ෂාපදේ. මේක ඒක නිසා අර මෛත්‍රී මුත්‍ය හාමර පොතක් ලියලා තියෙනවා තෙවෙනි සිල්පදේ නොකඩමි කිය. අනෙක් සිල්පද හතරම කඩනවා එක කාන්තාවක් ඇවිල්ලා. ඒ හාම ඒ භික්ෂ ඒ හාමුදුරගේ නිල වස්වසවනවා. තාමත්ම ලස්සන හාමුදුර කෙනෙක් හොඳට බණ කියන්න පුළුවන් හාමුදුර කෙනෙක් හොඳට විනය දන්න හාමුදුර කෙනෙක්. ඉතින් සතුම් මෙරීමේ ශික්ෂාපදය ගෙදරම කුකුල ගෙනල්ලා කපලා හාමුදුරන්ට දීලා කියලා මේ ඔබ වහන්සේටම හැදුවේ කියලා. හොරකමත් පුරුදු කරනවා. මත්පැනුත් පෝනවා. බොරුව කියලාම ඉවරයක් නැති වෙන්න කරලා ඒ ස්වාමීන් වහන්සේ වශයෙන් වශයෙන් කරගන්න හදනවා මේ කාමසේවණේට. පස්සේ හාමුදුරුව දැනගන්නවා මේ හාමුදුරුව වැදගත් ගුරු પરම්පරාවක ඇවිල්ලා තියෙන්නේ මොකද්දෝ ක්‍රමයකට පැනලා එංගලන්තයට ගිහිල්ලා ඒ කාලේ කාටවත් නමගම දෙන්නේ නැතුව පැත්තකටලා ඉන්නවා තමන්ගේ Brahmacharya පළවෙනි සීල්පදේ කරන මේ පන්සිල් පද මේ භික්ෂුටි සීල්පද තියෙනවනේ. එක දෙක ඉවරයි, හතර පහ ඉවරයි. තුන විතරයි ඉතුරුලා තියෙන්නේ. අවුරුදු ගාණක් ඒ ස්වාමීන් එක පැත්තකින් හතරකින් පශ්චාත්තාප වෙන එකකින් සතුටලා ඉනකොට රාම මණ්ඩලියුමක් වෙනවා හිතුවද මයෙන් හැංගිලා ඉන්න පුළුවන් වෙයි කියලා මම හොයාගත්ත ඇඩ්‍රස් එක මං අසවල් දවසේ ඔබ වහන්සේ ඉන්න තැනට එනවා කියලා ලියුමක් කියලා. ඉතින් ආම්දරෝ ඒ ඉන්න ආරණ්‍ය පිටිපස්සේ දොලක් ගාව ඉඳගෙන ලියුම බලලා ලියුම ගල උඩ තියලා ගලක් හුලඟ යන්නේ නැති වෙන තියලා දොලර පැනලා මැරනවා අඩු ගානේ තුන්වෙනි ශිල්පදේ කඩා ගන්න සමම මැරනවා කියලා. ඉතින් අද මේ අපි යන්න හදන දියුණුව අපි මේ දරුවන්ට ප්‍රාර්ථනා කරන මේ සැප ඇත්තටම අර්ථ කුසලයක් සලසන දෙයක්ද හිතසුව සලසන එකක්ද කියලා දැනගත්තොත් දෙමාපියෝ අකුසල කර්මපත කරන එක නෙමෙයි මම මේ කියන්නේ නොදැනුවත්කම කොච්චරද කියලා. මේ දෙමාපියන් මේ දරුවන්ට මේ දෙන හැම දෙයකින්ම ඒ දරුවන්ට පෙළඹෙන්නේ කොයි පැත්තටද කියලා බැලුවොත් ඉතින් අපි භාවනා කරන්න ගියාම ඉතින් අපේ ඔළුවටත් ඕවා එනවා. මොකද අපි දරුවන්ට මේවා දීපේකේ සාපේ තියෙනවනේ. එහෙම නැත්නම් අපි යාළුවන්ට පතනවනේ යන්නේ මේ සැප ලැබෙවා මේක දකින්න ලැබෙවා මේක අහන්න ලැබෙවයි කියලා. ඉතින් ඒ විදිහට අපි අන් කෙනෙකුට දෙනවා නම් ওই තාම මිලාදික දේවල් දෙනකොට කාමේ විතරමයි තියෙන්නේ. ඒ වෙනුවට සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා ධර්මයේ දෙන්න ගියොත් අපි දන්න පැහැදිලිවම ඒක ඔය ඔය ටෙලිෆෝන් එකක් දෙනවා වගේ ටැබ් එකක් දෙනවා වගේ සතුටු නෑ. සතුටු වෙන්නේ නෑ. මොකද ඒකෙන් අරක කාමයේ පිනවීමේ ආදීනම කියලා දෙනවනේ. ඉතින් ඒක නිසා දරුවන් කෙරේ හැතිරෙනකොට, යාළුවන් කෙරේ හැතිරෙනකොට, දෙමව්පියන් කෙරේ හැතිරෙනකොට, සබ්‍රක්‍මචාරින් වහන්සලා කෙරේ හැතිරෙනකොට අපි මේ දෙන දේවල් වලින් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා දන්නවනම් ඔය ඒව හදන අය ඊට අවුරුදු 100කට ඉස්සලා සැලසුම් කරලා තියෙනවා. මේක දුන්නොත් මෙන්න මේ මේ විදිහේ වර්ධපඳව ගන්න පුළුවන්. ඊට පස්සේ යා ගෙදරට හොරෙන් කම්පැනියට පක්ෂව මේ කරන ජඩ වැඩ නිසා අවසානයේ චරිතයක් නැතිවටපත් වෙනවා. ඉතින් ඒ මේ ප්‍රධාන අද ආර්ථිකයේ මේවන පළවෙනි ලෝකේ රටවල් හරිය කැමැති අපි වගේ රටවල් වලට ඒඩ්ස් හැදෙනවට. අපි වගේ රටවල් වල ලිංගික රෝග බෝ වෙනවට. අපේ වගේ රටවල පෞරුෂත්වේ නැති වෙනවට. අපේ වගේ රටවල තියෙන සංස්කෘතිය නැති වෙනවට ඒක මේ පොඩි කාලයක් සැලසුම් කරලා කරපු කුමන්ත්‍රණයක් නෙවෙයි තියෙන්නේ. බොහෝම දීර්ඝ කාලයක් කරලා තියෙන්නේ. දැනටත් ඒගොල්ලෝ කෝටි ගණන් වියදම් කරනවා. මේ මිනිස්සේ කර්මපතේකට දාගන්න හැටි. අකුසල කර්මපතේකට දාගන්න හැටි. ඉතින් ඒගොල්ලෝ කරන හැම පරිේශණයකම හැම රිසර්ච් පේපර් එකම හැම ප්‍රවෘත්තියකම ඕක තමයි මුල් කරගෙන යන්නේ. ඉතින් අපිට තාම මේ தත්ත්වයට ය아가න්න බැරි වීම පිළිබඳ අපි කනගාටු වෙනවා. අපිටත් තියෙනවා නම් ওই තුන්වෙනි ලෝකේ රටාවක් වෙන්නේ නැතුව පළවෙනි ලෝකේ රටක් වෙලා මේක නිකන් සිංගප්පූරුවක් කරගන්න. හා ඕන දෙයක් මේ අතමිට කාචිපණ හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිවි ලෝකේ මවන්නම් කියලා අපි දරුවන්ට දෙන්න හදනවා අනාගතයට දෙන්න හදනවා මේ ආදීනව පක්ෂේ දන්නේ නැතින. ඉතින් Brahmacharya රකින්න එහෙම නැත්නම් මේ වගේ රිට්‍රීට් එකක් කරන කෙනෙක් සාරිපුත්‍ර ස්වාමීන් මතක් කරනකොට මේවා පරිහානිකර ධර්ම. ඒව උඹලා දන්නේ දැනගන්න එක ලැජ්ජාවට ගන්න එපා. ඒ දැන අරගෙන Taman මේකෙන් ආරක්ෂා වෙන එක තමයි පළවෙනි දේ. නමුත් ඒක කරනකොට ඊට කිට්ටුවෙන් යන ඒක කෙලෙසන මේ වගේ හතක් බුදුරජාන්සේ දේශනා කරලා තිනවා. ඒ ස්ත්‍රියව දකින්න එක පවා. එහෙම නැත්නම් ස්ත්‍රියාවක් තව සම්පර්පිත පුරුෂයෙකුට ඉන්න දර්ශන දැකීම පවා මේ භ්‍රමචරි රකින්න කරන්න බාධායි කියලා. ඒක නිසායි ලොකු සංසය ලියලා තියෙන්නේ අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි. දැන් ඕගොල්ලන්ට පත්‍රේ කිව්වේ නැත්නම් එහෙම වේලක්වත් කෑවේ නැහැ වගේනේ. ප්‍රවෘත්ති ඇහුවේ නැත්නම්. ඒකේ එන්නේ මේ පැකට් එක කියලා දන්නවනම් ඒගොල්ලෝ නිකන් දෙන්නේ ඉස්සර රේඩියෝ වලට ලයිසන්ස් තිබ්බා දැන් ලයිසන් නැහැ. නිකන් රේඩියෝ අහන්න පුළුවන්. ටෙලිවිෂන් වල නිකන් දෙන්නේ මොකද ඇඩ්වර්ටයිස්මන්ට් වලින් තමයි දුවන්නේ. සමහර සංග්‍රහ තියෙනවා කේෂින් දාලා මැදපු ලස්සන පේපර් වල නිකන් සංග්‍රහව දෙන්නේ. ඒ තරම්ම අපිට අනුකම්පාව. ඒ තරම්ම අපිට මේ අර්ථ කුසලයේ සලකන්න හදන්නේ. මොකද මේකේ යට තියෙන්නේ මේක බව දන්නවනම්. ඒ නිසා මේ කයෙන් සිදුවෙන මේ අකුසල කර්ම තුන ගැන කතා කරනකොට එක චිත්තක්ෂණයක් සතුටුමත් වෙනකොට මේ තුනටම ගියේ නෑ කියන සතුට මේ තුනෙන් මං වැළකුණා කියන සතිය විරමණ වුණා කියන මේ සතුට මම දැකන්නේ කිසි කෙනෙක් බුද්ධ විඳිනවා. ඒගොල්ලෝ කියනවා භාවනා කරනකොට මගේ හිත ආනපානට ගියේ නෑනේ. මගේ හිත පිම්බි වැකිලිමට ගියේ නෑනේ. මගේ හිත ධාතු මනසිකාරට ගියේ නෑනේ. මගේ හිත උද්‍යප්පේ ඥානෙට ගියේ නෑනේ. මගේ හිත සංකාරපෙක්කාට ගියේ නෑනේ. අනේ මේ පහු කරන වෙලාවේදී මේ නටන වෙලාවේදී සතෙක් මරුන්නේ නෑනේ මගේ අතින්. හොරකමක් උනේ නෑනේ මගේ අතින්. කාමීත්‍යාචාරයක් උනේ නෑනේ කියලා සතුටු වෙනවා නම් මේ බුදුහාමුදුරුවෝ ඇති කරපු මේ ශාසනය අපිට එවැනි චිත්තක්ෂණ කෙල කෝටි ගණක් උපයන්න පුළුවන්. නොමිලේ කිසි කෙනෙක්ගේ අවසරයක් නැතුව මොන වැඩක් කරනකොට වුණත් කරන්න පුළුවන්. ආන්නේ ඒ සතුට ලැබනවා නම් එයා මේ දසහකුසල කර්මපත වලින් වෙන් වෙන එක විතරක් නෙමෙයි කරන්නේ. ඒකටත් උත්සාහ කරાવી. ඒක හරි අමාරුයි 100ක් අයින් වෙන්න. නමුත් ඒ නැති චිත්තක්ෂණයක් උරගාලා බලලා මම හොඳට ඕම දන්නවා මේ චිත්තක්ෂණේ මගේ හිත දෙවන අසවල් තැන. ඒ සතුට බුද්ධ විඳිනවා නම් විතරමයි මේ සාසනික ගමනේ මේ ජීවිතේම නිවන් දකින්න වගේ දෙයක් හම්බ වෙන්නේ. මම දැකලා නැහැ කවුරුවක්වත්. භාවනා කරන ඔක්කොමලා කියන්නේ කන පිටින්නමක් විතරයි. මම මෙච්චරලා භාවනා කරුවා තාම මට විපස්සනා ඥාන පහළ වුණේ නැහැ. මම මෙච්චරලා භාවනා කරා මට තාම ධ්‍යාන පහළ වුණේ නැහැ. අයියෝ කොච්චරලා බලා හිටිය ආනපනිය හුුනේත් නැහැ. කොච්චරලා බලා හිටිය මට පිම්බි මැකිලිම හුුනේත් නැහැ. අල්ලපු දෙයක් කරනම් කහා පාට එළියක් පෙල්ල උඩට යනවා පෙන්වලු අනේ මට ඒක නැහැ. ඒගොල්ලන්ට ආලෝකේ පේනවලු මට නැහැනේ. කීකමේ නොලැබිච්ච කුණුහරුප පිටිපස්සේ යනවා මිසක්කා මේ වෙලාවේදී මගේ මේ දස අකුසල කර්මපත මේක නෑ මේක නෑ මේක නෑ මේක නෑ කියලා කියන්න පුළුවන් නම් අපිට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන මේ ක්ෂණ සම්පත්තිය ඒ ක්ෂණය මේ සත්‍විමත් චිත්තක්ෂණේ සිද්ධ වෙනවයි කියලා දන්නේ නැති සාපෙමනේ සම්පූර්ණ සංසාරය කියලා කියන්නේ එක සතිචිත්තක්ෂණයකෝ දස අකුසල කර්ම පතම නැහැ. අකුසලත් නැහැ. එහෙව් බුදුජානන්සේ දේශනා කරන විදිහට ඒකායනෝ භික්කවේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා මහන්නේ මේ සත්‍යාගේ විසුද්ධියට එකම මගයි මන් දන්නේ යදි දංචත්තාරෝ සතිපට්ඨානා බෞද්ධයන්ගෙන් කීයෙන් කී දෙනෙකුට ඔක මතක තියෙනවද කියලා බලන්න ඒගොල්ල මේ විසුද්ධිය පිණිස මොනවද කරන්නේ කියලා බලන්න. ඒකෙලිල ඉව නොකරනට අනික් කෙනෙක් පහත් කළා සලකමින් අපි මේ මොකද්ද නටන්නේ? ඒ නටනකොට බෙජ්ජි හොල්ලනකොට කොඩි දානකොට මේ අනම් මනම් විස්තර කරනකොට කාමෙමනේ ආයසරයක් අරකොලා ගිහිල්ලා තියෙන්නේ. මේක මේ Hindu ආගම ලංකාවේ බුද්ධාම කාබාසිනිය කරන හැටි කියලා කාටවත් තේරෙන්නේ නැහැ. මේක මේ මහායාන බුද්ධාගමේ තියෙන පූජා විදි වගේක් ඇවිල්ලා අපේ සාසනේ කන දෙයක් කියලා කාටවත් තේරෙන්නේ කියන්නේ කිව්වොත් ගුටි කන්න වෙනවා. ඒ වගේ බණ කියනකොට මම බලන මේ දොරවල් ඔක්කොම වහලා තියෙන කියලා මොකද නැත්තම් බෝම්බයක් එන්න ඉඩ තියෙනවා. රේඩියෝ එකේම ඕම් බණ කිව්වොත් විනාසයි. කියන්න හොඳ නැහැ. මොකද ඒකේ වවාගෙන කන පිරිසක් ඉන්නවා. ඒ වගේම ඒව වවාගෙන කන පිරිසන්ගේ හෙන්චයියෝ ඉන්නවා මේකේ. උණ්ඩෝනේ කරලා තියෙන්නේ අනුංගහංකත්වා අනුග්‍රහංකත්ව නෙවෙයි. කීයක් හරි ගන්න මොන දේ හරි කමන්නේ කතා කෑම විතරයි තියෙන්නේ. ඉතින් ඒ තරම්ම පහත් නැති වෙන්න පුළුවන්. නමුත් අපේ දෛනික ජීවිතයේදී අපි කොච්චරක් ඒ වගේ දේවල් වලට පක්ෂග්‍රාහීව උඩගෙඩි දීගෙන කටයුතු කරනවද කියලා බැලුවොත් අපිට ගොඩාක් මේක සුරුවම් කරගන්න පුළුවන්. ගොඩාක් මේක අරසා කරගන්න පුළුවන්. ඉතින් ඒ ටික කරන්නේ නැතුව මේ තටමල භාවනා කරලා විතරක් වැඩේ වෙන්නේ නැහැ. ඒ කරන ගමන් අර වගේ පුළුවන් තරම් ඈත් වෙන්න ඕනේ මෛතුන ධර්මයෙන් විතරක් නෙවෙයි ඒ වගේ සිද්ධ වෙන කිට්ටු වෙන දේවල් වලින් පවා පැත්තකටලා ඉන්න. ඒ නිසා අපි උපසම්පදා වෙන වෙලාවේදී අපේ හිටියේ ලේකම් හාමුදුරුවෝ උනේ කෝට්ටේ දිවනන්ද ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේට කතාවක් කරන්න කියලා පණ්ඩිත ස්වාමීන් කිව්වා. නම මේ අලුතින් උපසම්පදා වෙච්ච කට්ටියට අනුශාසනාවක්. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා අපිට මේ ස්වාමීන් වහන්සේලා හදලා තියෙන මේ ආරණ්‍ය සීනාසන නිසා අපිට පව් කරගන්න විදිහක් නැහැ කිව්වා. මොන පවක්වත් කරගන්න බෑ. ඒ තරම්ම මේක අරසා කරලා තියෙන්නේ. ඉතින් අපි අපිම ඕනේ නීති කඩලා අපි විහිං ඒ ඒ පව් කරන පැත්තට යන්න විශේෂ ඥාන යොදලා මේ කඩාගෙන ගිහිල්ලා ඕනේ පව් කරන්න. ඒකට කියනවා වීතික්‍රමණය කියලා. ඒකට කියනවා උල්ලංඝනය කියලා. අපිට දාලා තියෙන නීති ටික ගත්තාම අපිට පැහැදිලිවම බණ භාවනාවක් කරගෙන ඉන්න පුළුවන්. ඒ සඳහා නටන්න නැතුව, පැහෙන්න නැතුව, ක්‍රමසාවිදි හොයන්න නැතුව ඉන්නවනම් හරීම ලේසි භ්‍රමචාරියට. ඒ නීති කඩාන සෑල්ලු කරන එළියට ගිය ගමන් ඒ කාමයෙන් අපිට අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ස්ත්‍රියාවගෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. මායාවෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. කර්ම අකුසල් වලින් අනුකම්පාවක් නැහැ. උනාට පස්සේ ওই මෛත්‍රුණ සේවනයේදී පිළියම් කරන්න බෑ. මේ භික්ෂුත් ඉවරයි. නමුත් වෙලා පිළියම් කරන ක්‍රම වලට වඩා හෙදකම වෙදකමට වඩා තියෙන මේ හෙදකම එකම ඒකේ තියෙන දුර්ලභමයි තියෙන එක හරි කම්මැලි. හරි පාළුයි. ඉතින් අපි මේ Brahmacharya රකින්න ගියාම හරි කම්මැලි ගතියක්, පාළු ගතියක් නිසා තමයි අපිට මේ Brahmacharya රැක ගන්න බැරි. එහෙම නැත්නම් අරමුණක එක ඉරියව්වක ඉන්න බැරි. එහෙම නැත්නම් මේ එක උදාසීන අරමුණක හිත තියන්න බැරි මේ විවිධ විවිධ දේවල් කරා දුවන එක තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. ඒ වෙනුවට දන්නා වූ මධ්‍යස්ත වූ නැවත නැවත ලැබෙන්නා වූ උපේක්ෂක අරමුණක හිත පැවැත්වීමද කියනවා ඒකෝදි භාවය කියලා. ඒක නිසා කාමයේ කාමයේ ඡන්දබ්බවටපත් වෙනකොට පිළියමට පෙන්නලා දීලා තියෙන්නේ චිත්ත ඒකාග්‍ර භාවය. නිසා චිත්ත ඒකාග්‍ර භාවයේ පැය ගණන් හිතන්න එපා. එක චිත්තක්ෂණයක් ලැබුණොත් සතුටු වෙන්න මෙච්චර කාම ලෝකෙක මම එක චිත්තක්ෂණයක් සතිය පැවැත්තුවා. මට බැරි දෙක දෙකක් කරන්න, තුනක් කරන්න, හතරක් කරන්න කියලා ඒ පැලිරක් ගලකට ගහලා ගහලා ගහලා ගහලා ගහලා ඇති වුණාට පස්සේ පැලිරක් ඒකට ගහලා ඒ පැලිර බලාගෙන ඉතින්නම හරියට කුණ්‍යක් තියලා කුළුගෙඩි පහර දෙක දෙක තුන හතර ගහනකොට අර පැලිර පළල් වෙනවා ඉතින් අපි මේ වැඩමුළුවකින් ඒ කුළු ගෙඩි පහර දෙන්න ඉස්සලා ගල පළලා දෙන එක විතරයි කරන්නේ. කාම චිත්තක්ෂණ රාශියක් ඇද්දී ඒ මැද සති චිත්තක්ෂණයක් දාන්න. අල්ලන්න බෑ හොයන්න බෑ ගල පැලුනට ගල් දෙක තද වෙලා තියෙනවා. මේ සති චිත්තක්ෂණේ දෙතුන් සැරේ හතර සැරේ ගහගෙන ගහගෙන යනකොට තමයි මේ ගල් දෙක දෙකක් බව. ද්විදා භින්න පුතුසීලා කියලා බුදුරජාණන්සේ සඳහන් කරා. දෙකට බෙදුණු ගල් පතුරක් වගේ ඊට පස්සේ පැලිර හොයන්න ගා ගහ ගහ ඉන්න ඕන. හැබැයි බොල් සද්දෙන් කියාගේ ගල ගියා. ගල පැලුණා. ගහ ගහ ඉන්නකොට තමයි තේරෙන වගේම තමයි සතිමත් චිත්තක්ෂණයක් ඇති වුණාට යෝගාවචරයට තේරෙන්නේ නැහැ. හැබැයි සතිමත් චිත්තක්ෂණය 4 5 6 7 වදිනකොට තේරෙනවා මොකද්ද වෙනසක් උණයි කියලා. ඒකට කියනවා විෂය ආභිමුඛ භාව පච්චපට්ඨානා. අරමුණටම හිත යන්නේ අරමුණට ගිය බව දන්නවා පිටතෙන් වල නැති බවක් දන්නවා දෙක තුන හතර වැදිනකොට ඒ අරමුණේ ස්පර්ශය ඒ අරමුණේ සටහන් අරමුණේ ආකාර පේන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයට අරමුණට ගියා කිව්වට මදි. අපි හිතමු පිට ගිය හිතක් ආපහු අරමුණට ආවා කියලා ඒ මදි. එයා බලන්න ඕනේ ආපු බාට මොකද්ද ලකුණ. දැනගන්න ඕනේ ආවනම් මම ආස්වාස් ප්‍රසආසය. එහෙනම් ඒක මම හිතගෙන නෙවෙයි මම ඉඳගෙන ඉන්නේ මෙන්න ආස්වාද ප්‍රශ්නකට නාසිකාග්‍රේ වැටුණා කියලා ඒක අත්දුට ප්‍රත්‍යක්ෂය දෙනකන් ප්‍රත්‍යක්ෂණය කරනකන් විශ්වාස කරන්න එපා. පිට ගියානේ අපවාවනේ හොඳයි. කොහොමද දන්නේ සපේලා උත්තර දෙන්න පුළුවන් කොහොමද ආවයි කියලා. අන්නේ කියමනෙන් Taman අරලා උපේපු සතියේට වරණගීමක් කරනවා. ධෛර්යයක් දෙනවා. සැකහැර දැන ගන්නවා. ප්‍රත්‍යක්ෂණය වෙනවා. sannivedana කරනවා. අන්නේ කරනකොට තේනවා දැන් මම කාමච්ඡන්දේ කෑවා විතරක් නෙමෙයි කපලා දැම්ම විතරක් නෙමෙයි. ඒ විනුවට උපෙන් ලද සතිය අරමුණේ கிඳා බැහැලා අරමුණේ ස්වභාව ලක්ෂණ සටහන් ආකාර කියන මට්ටමට යනවා. නමුත් මේ අරමුණේ සටහන් ස්වභාව ලක්ෂණේ උනන්දුකාරක දේවල් නෙවෙයි. ඒ වෙනුවට පිට යන හිත හරි උනන්දුකාරකයි. සිද්ධි බහුලයි. ඉතින් මේ සිද්ධි බහුල භාවයේ තියේදී මේ මධ්‍යස්ථ අරමුණට හිත නැවත නැවත දාලා ඒකට උනන්දුවක් ඇති කරන එකට Brahmacharya කියලා කියනවා. ඒක හරි ඒකාකාරී. නමුත් ඒකෙදි මම දස අකුසල කර්මපතයෙන් වෙන් වෙනවා. මම දැන් ඉන්නේ අරමුණේ. මම ඉන්නේ ආරක්ෂක භූමියක. මම ඉන්නේ නික්ලේශී තැනක. මම ඉන්නේ ക്ഷേම භූමියක කියලා උදම්මනන්න පුළුවන් නම් ඒකේ නම් මුළු සංසාරෙම කරපු ඔක්කොම පින්කම් වලට වැඩිය කොත පැලඳුවා වගේ තමන්න තියෙන ඔය කෙලෙස් කරදර කරන බව හැබෑව. හැබැයි මට බුදුහාමුදුරුවෝ දීලා තියෙන මේ සතිය කියන හැම දෙයකටම උදව් කරන මේ ධර්මතාවය මට මේ කෙලෙස් කපාගෙන ඒ කෙලෙස් වීදියක චිත්ත වීදියක අතරමැද ආපහු අරමුණට යන්න පුළුවන්. ආපහු සතියට යන්න පුළුවන්. ආපහු ඉන්නේ ඉරියවට යන්න පුළුවන්. මෙන්න මේ ටික මේ කාමයේ දනවන විවිධාකාර අරමුණු වලින් අපි මොසපත් කරලා අපි නන්නත්තර කරලා අපි ඇවිදිද්දී දන්න යෝගාවචරයා නැවතත් එක චිත්තක්ෂණයකට හෝ Tamange මූල කර්මතාණ්ඩ ඇවිල්ලා එන්න පුළුවන් ගතිය බැලුවොත් ඒ වැඩේ වළක්වන්න මායයටවත් බෑ කෙලෙස් වලටත් බෑ බ්‍රහ්මේකටත් බෑ එයා දන්නෝ කොච්චර මාව නන්නත්තර වුණත් මට මගේ අරමුණ මොහොන බලන්න පුළුවන් සතිය මූණ බලන්න පුළුවන්. මම ඉන්නේ ඉඳගෙන කියලා දැනගන්න පුළුවන් කියන මේකත් මං කියන මානව අයිතිවාසිකම කියලා. මේක මානවයාට තියෙන අයිතිවාසිකම කොච්චර මායාමාව කැරකුවත් කොච්චර කෙලෙස් ඇති කෙරුවත් මට මේ ඉන්නේ ඉරියවට හිත දාන්න පුළුවන්. ඕනනම් ආස්වාද ප්‍රසවාසය බලන්න පුළුවන්. එක චිත්තක්ෂණයක. ඕනේ නම් අර කලින් ඇති කරගත්ත සතියට එන්න පුළුවන්. ඉතින් ඒක කාමච්ඡන්දේ කියන චෛතසිකයට විරුද්ධ පක්ෂය ඒකාග්‍රතාවය කියලා කියනවා. මේ ඒකාග්‍රතාවයේ බෞද්ධයා භාවනා කරන එක්කන බොහෝ විට වරදොල තේරුම් අරගන්න ඉඩ තියෙනවා. නමුත් ඒක බණේදී කියලා දෙන එකත් යුතුයකමක්. මේ ඒකාග්‍රතාවයේ ක්ෂණික ඒකාග්‍රතාවය වෙන්න පුළුවන්. දිගට යන ඒකාග්‍රතාවය වෙන්න පුළුවන්. ඒ නිසා මේ ක්ෂණික සමාධිය එහෙම නැත්නම් මේ දිගට යන සමත සමාධිය දෙක අතර වෙනස පුද්ගල වේත දෙකක්. අපිට අල්ලන්න පුළුවන් වෙන්නේ දිගට යන සමත සමාධිය විතරයි. නමුත් ක්ෂණ මාත්‍ර වශයෙන්මුත් මේක සිදු වෙන්න ඉඩ තියෙනවා. ඒක හරියට කියනවා නම් උපමා කීපකින් පෙන්නනවා. යෝගාචරය තීක්ෂණ බුද්ධිමත් නම් යෝගාවචරයට ඒකෙදී දස කුසල කර්මපත නැති කරා විතරක් නෙවෙයි මම දැන් ඇත්තටම සමාධියේ ඉන්නවා ක්ෂණ මාත්‍ර සමාධියක එහෙම නැත්නම් මට සතිය පිහිටියයි කියලා කියනවා හිතවල තියෙන ටාගට් ලෑල්ලකට නැත්නම් එල් එකට විදින පුද්ගලෙක් හිතන්න කියලා. නැත්නම් වෙඩි තියෙන පුද්ගලෙක් හිතන්න කියලා. ඒක හිතවල තියෙන. අපිට සාමාන්‍ය කෙඩිටින් කරනකොට සීනියර් කෙඩිටින් කරනකොට මීටර් 200ක් යහින් ටාගට් එක තියලා රයිෆල් එක අතර දීලා කියනවා බුලට් 10ක් තියෙනවා කොච්චරක් පුළුවන්ද කියලා ටාගට් ලෑල්ලට වෙඩි තියන්න. හරි අමාරුයි. මොකද රයිෆල් එකම කිලෝ 15ක් කොහෙද බරයි. උණ්ඩේ විසි වෙනකොට මේක ඇවිල්ලා වදිනවා පිටිපස්සට. එතකොට තියෙන තැනට නෙවෙයි තුවක් යන්නේ. ඒ පුපුරනකොටම එල්ල කරලා තියෙන එක තියේදී ඇඟ දෙතරුම් කරනවා. ඉතින් ඒ තියේදී අරකට වෙඩි තියනවා කියන එක. ඉතින් නමුත් ඒකට සමහරව සාහජයෙන්ම දක්ෂයි. ලෑල්ලට තියන්න පුළුවන්. අන්තිමට තියලා තියලා තිතට තියෙනවා. දැන් ඒකට කියනවා අපි සමත සමාධිය කියලා. ඒතුළු කියනවා දුවන පහාවෙක්ගේ පිම්මට වෙඩි තියෙන එක. සතා දුවද්දී දුවන සතාට වෙඩි තියන්න පුළුවන් කට්ටියනවා. ඒක ක්ෂණික සමාධිය. ඒ වගේ මේ සමාධිය සමත වශයෙන් තියෙන එකම ඇබ්බැහිය මිච්ඡා වෙන්න ඉඩ තියෙනවා. ඒකට මිච්ඡා සමාධිය කියන්න ඉඩ තියෙනවා. ඒනොනේ දුවන පිම්මට වෙඩි තියනවා කියන එක ඒක ලොකු ශිල්පයක්. ඒක ස්පෝර්ට්ස්මන් එකක්. ස්පොන්සර්ෂිප් එකක්. අන්න ඒ වගේ එකක් තමයි මේ විශාල රාගයක් හිත ඇතුලේ දුවද්දී තාම වීතික්‍රමණය වෙලා නැහැ. ඒ අතරමැදත් මම ඉඳගෙන ඉන්න බවට දැනගන්න පුළුවන්. ඒ අතරමැදත් හොඳට හිත යදුවොත් එක හුස්මක් අල්ලන්න පුළුවන්. යතරතර වැළුවොත් මට ඒතියෙදි සතිය පවත්වන්න පුළුවන්. අන්නේ විදිහට මේ කෙලෙස් ප්‍රවාහයේ තිබ්බට ඒකට බය වෙන්නේ නැතුව, ඉසాత බඳගෙන අඬන්නේ නැතුව ඒක කපලා සතිය බස ගන්න අරමුණට මුණට මුණ දී ගන්න උත්සාහ කරන්න බැලුවොත් අපිට තියෙන්නේ හැම කෙනාටම එක වාගේ දක්ෂකම. ඒක ඉතින් දෙන්නෙකුට මේ ගෑනු වෙච්ච නිසා ඒක කරන්න ලේසි, පිරිමි වෙච්ච නිසා ඒක කරන්න ලේසි, සිල් රකින්න නිසා ඒක කරන්න ලේසි, සිල් රකින්න නැති නිසා ඒක කරන්න අමාරු. එහෙම එකක් නැහැ. සීලේ තිබුණත් නැතත්, ඉෂ්ටි වුණත් පුරුෂ වුණත්, බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් මේ කාරණාව හරියට කිව්වොත් ඒ වගේ රාග හිතවිලි, ද්වේෂ හිතවිලි එනවා. මේ කාමච්ඡන්දේ ගැන කතා කරන නිසා මේ මම රාගය ගන්නෙ. ඒ තියෙද්දි ආනපනෙ බලන්න පුළුවන්. හැබැයි ඒක ක්ෂණ මාත්‍රයි. ක්ෂණ භංගුරයි. ඛණමත්තට්ටිතික සමාධි කියලා මේක ටීකාචාරින් වහන්සේලා ක්ෂණ මාත්‍රේ මත පිහිටි එල්ලයක්. ක්ෂණ මාත්‍රේ මත පිහිටි සමතුලිත භාවයක්. ක්ෂණ මාත්‍රේ මත පිහිටි බැලන්ස් එකක්. අන්න ඒකට සැලසුම් කෙරුවොත් මිස ගිහියන්ට ගොඩ එන්න ක්‍රමයක් නැහැ. ගිහියෝ යන්න පටන් අරගත්තොත් මේ සමත සමාධියට කියලා මේ පැවිදි වෙලා තට්ටේ ගන්න හාම සිවුර ඇඳගෙන ඉන්න හාමුදුරුවන්ටත් බැරි නම් ගියෝ ගා කමාරු කරනවා. නමුත් ගියන්න බලාපොරොත්තුවක් තියෙන. මොකද්ද ක්ෂණ මාත්‍ර සමාධිය ගන්න පුළුවන්. ඒක හරි සෙල්ලක්කාරයි. ඒ සෙල්ලක්කාරකම හරහා ඉස්සරහා කාමීත්‍යචාරයේ කියන දස අකුසල කර්මපති මේ කර්මපති අසරණයි. අන්න ඒ ටික අපි බුදුහාමරගෙන් ඉගෙන ගත්තොත් අපි බුද්ධ ශ්‍රාවකයෝ වෙනවා. එහෙම නැතුව මේ කාමයට බය වෙලා කාමයට එක්කම නැත්තම් නොදැනුවත්වම කාමයට උදව් කරමින් හිටියොත් හොදෝ දමණේ දෙම වගේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කටයුත්ත කරන්ඩ බුදුජානක අපිට අභියෝග කරන්නේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබියේදී භද්‍ර යවුවනි. ඉතින් ඒක මරිට වැඩි හරි භයානකයි. මොකද හේතුවේ භද්‍ර යවුවනේ කිසි කෙනෙක් හිතන්නේ මේ කාමය ජය ගන්න හිසක් මිසක් ඒගොල්ලන්ට ඕන තියෙන්නේ හොරෙන් හරි කාමයේ අරස කාමයේ බුද්ධ විඳින්නයි ඒකටයි මේ සාහිත්‍ය කියන්නේ ඒකටයි මේ සම්මාන දෙන්නේ ඒකටයි මූර්ති ශිල්පයේ තියෙන ඒකටයි චිත්‍ර ශිල්ප තියෙන ඒකටයි ගායනා තියෙන මෙවුව තමයි අපි මහා ලෝකෝට අපේ සංස්කෘතිය කියලා අපි උඩ දාන්නේ ඉතින් අන්තිමට අර කොල්ලෝ ඇවිස්සුනාට පස්සේ කෙල්ලන්ට වසන්න නැහැ ඒ කියනවා මේ හොඳට වේව මස් හැලියක් පාරක් අයිනේ තියලා තිබ්බොත් බල්ලෙකුට කියන්න පුළුවන් දෝක දැකලා සිල් රකපන් කියලා අමාරුයි බල්ලන්න අමාරුයි මේක හදපු අතලිය පාරයින තියෙන උන් ඇවිල්ලා දබ දබ දබ දබ දබ ගාලා කාගෙන කාගෙන කාගෙන යනවා. ඉතින් ඒක ලෝකයක් තියෙන. හැබැයි මේ බණ කියවෙන්නේ මට ඕනේ නම් මට පුළුවන්. මට ඕන නම් මට පුළුවන්. මට අවුරුදු 26 දී කිව්වේ මං 36 වෙනකන් අවුරුදු 10ක උත්සාහයක් කරා. මල වන්න ගන්න නැතුව මේ පැවිද්දට තියෙන ඉඩ බේරගෙන ඉතින් අම්මා එක දවසක් මට කියනවා මේ බත් එක බෙදලා දීලා කපුවේ ගෙනලා කතා කරුවා මං කිව්වා මේ බිස්නස් කතා කරන්න යන්න එපා මයි ළඟේ මොකක්වත් අයිතිවාසිකම ගෑණියක් පිනවන්න පුළුවන් ගමක් නැහැ කිව්වා මං අම්මට බැරිම දැන් ඔය වැඩේට යන්න එපා ඉතින් අපිට තේරෙන්නේ නැහැ ඉතින් මිනිස්සු ආපු නිසා මම මේ කතාන එක දවසක් අහනවා එහෙම උඹට හිත ගිය කවුරු හරි ඉන්නවනම් රැයක අඬ ගහනවටින් ප්‍රශ්න නැහැ මං දොර අරින්නම් කිව්වා අම්මට දුකයි සෝකයි ඇයි මේ ගල් ඉලන්දාරි වයසේ මේ දරුවට කල මේ කරකාරයක් බන්දලා දෙන්න එපා. මම hina වෙනකොට අම්මා කියනවා ළමයි හිටියට කමන්නේ නැහැ කිව්වා. ප්‍රශ්නේ නැහැ. ඒකට අම්මයි මයි විතරයි ගෙදර හිටිය. අනිත් ඔක්කොම බැඳලා ගිහිල්ලා හරි මේ කරලා ඉතින් අම්මට හරීම ශෝකයි මේ මේ ඊලන්දාරි වයසේ මෙතන ඉන්න හැම අම්මලාම ඒ තරම්ම කාමයට දාසයි. දරුවෙක් තරුණ වයසේදී දෙන්න දුකයි. වෙන මොකකටවත් නෙවෙයි. මේ දරුවා බැඳලා ළමයි වුණාට පස්සේ නම් ප්‍රශ්නයක් නෑ ඌට විඳින්න තියෙන සැප විඳලානේ තියෙන්නේ. ඊට පස්සේ මම ගියාට පස්සේ දැන් මම භාවනා කරනවා. ඉතින් අම්මා පොඩ්ඩක් ෂේප්මන්ට් එක දාගෙන යනකොට දැන් ප්‍රොෆෙසර් කෙනෙක් එහා පැත්තේ භාවනා කරනවා මම මේ පැත්තේ භාවනා කරනවා. ඒ ප්‍රොෆෙසර් පෙරදින විශ්වවිද්‍යාලේ බාලි සහ බෞද්ධන්තේ ලොක්කි. මයිලඟ හිටපු සුද්ද මගෙන් අහනවා මගෙන් නෙවෙයි හැවේ එතන තිරසාවගෙන යව මේ කාලෙත් පැවිදි නැත්තෝ ඉන්නවද කියලා. දැනටත් භක්මචරි රකින්නයි ඉන්නවද පැවිදි. ඒතකොට ඒ මම ඒ ලංකාවේ එක්කනා කිව්වා මට ඇඟිලි දික් කරලා මෝ මෙන්න මේ වගේ අදහසක් තියෙන එකෙක් මම කවදා හරි දවසක මම පණින්න හිතාගෙන ඉන්නේ පැවිදෙන්න ඉන්නේ කියලා. ඒතකොට අර අම්මා මගේ ළඟට ඇවිල්ලා පාලි ප්‍රොෆෙසර් මම දැකලා නැහැ කතා කරලා නැහැ. ඇත්තටම පුතා එහෙම පැවිදෙන්න අදහසක් තියෙනවද කියලා. මම කිව්වා අම්මා හිතන දේවල් වෙන්නේ නැහනේ. හිත තියෙනවා ඒ උනාට ඔය කියන්න බෑනේ. ඒ උනාට බැඳෙන්නේ නැහැ නේද කියලා ඇහුවා. ඒ කියන්නේ ඒ සැප පොඩ්ඩක් විඳලා ගියා නම් නරකද කියලා මගෙන් අහන. මේ පාලි සහ බෞද්ධ ආගම පිළිබඳ මහාචාර්ය. ඊට පස්සේ කියනවා ඔයා පිටරට ගිහිල්ලා නැහැ නේද කියලා. ඒ කියන්නේ ඒ දෙක කරලා පැවිදුණා ප්‍රශ්නයක් නැහැ. ඒක නැතුව කෙරුවොත් අපරාධ මේ වටිනා ජීවිතේ අර දෙකෙන් පොඟව ගත්තේ නැත්තම් මොකද මේ අම්මා කෙනෙකුට හිතන්නවත් බෑ මේ මේ කර්මපතෙන් වෙන් වෙච්ච Brahmacharya කියන එක බුදු කෙනෙක් දේශනා කරලා තියෙනවා දැන් කරන්න පුළුවන් කියන එක. ඒක පිළිබඳව අව탁සේරු කරන්න එපා. ඒක පිළිබඳව අව탁සේරු කරන්න එපා. ඕගොල්ලෝ අනුකම්පාව කියලා දරුවන්ට දෙන්නෙම ওই කාම සැපේ ලබා දීමට කරන වක්‍රවෘතියෙන් කරන අනුග්‍රහය. මොන කරන්න දෙති මේක. නමුත් Brahmacharya රකින්න ගියාට පස්සේ අපිට කරදර එන්නේ අපි ওই වගේ අනික් අය ගඟට තල්ලු කරලා ඇති ඇහැ වහලා. කාලා වරෙන්කෝ ඔන්න ගෑණියක් ගෙනත් දෙනවා. ඔන්න නැත්තම් මිනිහෙකුට හේතු කරනවා. married daughter split water කියලා කියනවා. මැරි බැන්දට පස්සේ වෙයි කියන ගන්නම දෙයක් නෑ කම්බස් වෙනවා. එතකොට ඊට පස්සේ අම්මා කියනවා අපිට ප්‍රශ්නයක් නෑ නේ බින්දලා තියෙන්නේ. අපේ යුතුයකම තමයි ඔබ කාට හරි ජූතකයට හරි ගමන්නේ දුන්නට පස්සේ හරි. ඉතින් ඔයගොල්ලොත් ඔය ටිකම කරනවා. ඒ බැඳපු එකෙත් ඒ ටිකම කරනවා. ඉතින් මෙහෙව් ලෝකෙක බුදුහාමුදුරන්ගේ ධර්මයක් පිටයිද? ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ඉතින් ඒ එක චිත්තක්ෂණයක් කරුවත් ඇති කියලා මම මේ කියන්න හදන්නේ. මුළු ජීවිතේම කරන්න එපා, අවුරුද්දක් කරන්න එපා, වරුවක් කරන්න එපා. එක චිත්තක්ෂණයක් හරියට කියන්න පුළුවන්ද? මගේ හිත දැන් මේ වෙලාවේ කිසිම කාමච්ඡන්දයක් නැහැ. මගේ හිතේ අකුසල කර්මවත නැහැ. මගේ හිත හරියටම තියෙන ආස්වාසේ පටන් ගන්න තැන. මට මේක මැද දක්වම යන්න පුළුවන්. මෙන්න සාසනී. මෙන්න සජීවී ශාසනය මෙන්න ධර්මයේ මෙන්න සංඝයා මෙන්න සීලේ කියලා අර මහා විශාල මඩගොහරුවේ අපි එක නෙළුමක් දකිනවා නම් ඒක විතරක්ම කතා කරනවා නම් අපි ශාසනය කෙරුවා වෙනවා අපිටත් යම් ප්‍රමාණයක ආශිත ගැන්නිල්ලක් වෙනවා ඔටුන පැලදිලක් වෙනවා ඉතින් ඒක දැනගන්න අපි දස අකුසල කර්මපතවල තියෙන ව්‍යසනය බෝ වෙන ගතිය මේ මුළු ලෝකෙම වසහාහිලාගෙන තියෙන ගතිය මාරේ ඇඟිලි ගහපු තැනක් නැහැ. බම්බර නොදුටු මල් කොයින්ද සක්වල ගල තුල කියලා කියලා හැම මලක්ම බඹරු දැකලා තියෙනවා. බලනකොට මේ මේ දෙන්න මේ කතා කරන කඩදාසි මලක් ගැන. ඒ වගේ මේ Brahmacharya එක චිත්තක්ෂණයක් රැකලා ඒක කියන්න පුළුවන් නම් යතින් බලන්න අපි දවසකට චිත්තක්ෂණ කී දහහක් මේ ඒ Brahmacharya වෙලා ගත කරනවාද ඕක ගැන විතරක් කතා කරනවා නම් අනේ සරුවචන්නාංශේ ඉන්න තැනක ඉඳලා සාදුකාර දේවි අනේ මගේ දරුවෝ මේ දීපු ධර්මයේ තේරුම් අරගෙන ආරසා වෙනවා කියන්නේ. ඒක නිසා මේක මැරෙන්න ඉස්සෙල්ලා මේක කරලා බලලා තව කාට හරි කියලා දෙන්න ඔය කවුරු බයිලා කතා කරත් මේක කළ හැක්කක්. මේ කරැක්කක් කියලා කියන්නේ මේ ක්ෂණ මාත්‍ර සමාධිය ගන්න පුළුවන්. කණමත්තට්ටි ටික සමාධි. ආරම්මනේ නිරන්තරං පවත්තමානෝ ආර අප්පිතෝ විය චිත්තං නිච්චලං තපේති කියලා අටුවාවේ සඳහන් කරලා තියෙනවා මේ Taman ඉස්සරහා තියෙන දන්න අරමුණේ নিরතුරුවම අරමුණේම පවත්තන වෙලාවේ හරියට ඒ අරමුණට බැසගත්තාසේ නික්ලේශී අරමුණට බැසගත්තාසේ මේ චංචල අරමුණත් චංචල හිතත් දෙකම එක ගානට කරගෙනකොට නිශ්චල වුණා වගේ තේරෙනවා කියන. මම දන්නේ නැත් කියනකොට තේරෙනවද කියලා. මේ චංචල වූ අරමුණත් එක්ක මේ චංචල වූ හිත එකම තාලයට කරගෙනකොට නිශ්චල වුණා වගේ තේරෙනවා. හරියට කියනවනම් කෝච්චි දෙකක් රේල් පාර දෙකේ යනකොට එක ගානට යනවනම් මේ කෝච්චියෙන් අයි කෝච්චියට මාරු වෙන්න පුළුවන්. එකම වේගෙන් යනවනම්. ඒක මැජික්. අන්න වගේ මේ අරමුණ තමයි බලන ආස්වාසේ ලාවට පටන් ගන්න ගොරෝසු වෙන හැටි ඉවර වෙන හැටි ප්‍රස්වාසයේ ලාවට පටන් ගන්න ගොරෝසුලා ඉවර වෙන හැටි දිහා ආරම්මනේ නිරන්තරං පවත්තමානෝ අප්පිතෝ විය චිත්තං නිච්චලන්ට බෙදි මේ මගේ හිතත් ඒකත් එක්කම ගානට කැරකෙනවා කැරකෙනොත් මේකෙන් මේකට සම්ප්‍රේෂණයක් සිද්ධ වෙන්න පුළුවන් බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙන්න පුළුවන් බල රේඛාව ඍජු වෙච්ච ගමන මේක හැම මානවයා සතුම අයිතිවාසිකමක් මානවයාගේ සම්පත්තියක් මේ සම්පත්තිය උරගාලා නැත්තම් මැරලා ගියොත් මගෝ කියලා බුදුහාම සඳහන් කරනවා මුර්ගෙක් වගේ කියලා. ඉතින් ඒ ඒ වෙනකොට කාමීත්‍යාචාරය කළා තිබුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. ගියන්ගේ. මට ඊගාව චිත්තක්ෂණ නොකර ඉන්න පුළුවන්ද කියලා. ඉතින් මේක හරි ලස්සන ප්‍රහෙලිකා විසඳීමක් මේක හරි ලස්සන විනෝදාංශයක් වගේ. කාමේ ඒ වගේ විනෝදාංශයක් තමයි. ඒක ලස්සන මේ ධනවන පිනවන වැඩක්. නමුත් මේකෙන් බේරිලා ඉන්න වෙලාවේදී බේරිලා ඉන්න බව දන්නේක. එක චිත්තක්ෂණයකට. එතනින් අපි සම්ප්‍රේෂණය වෙන්නේ ධර්මයේ අපේ ඇතුළට. එතනින් අපි දැකගන්නේ මෙන්න මේ ඒකලස තුල මට පයින් පිම්මට වෙඩි තියන්න පුළුවන් කියලා. ඉතින් ඒක අපේ ළඟ අපේ ළඟට එනකොට මේ අවුරුදු 30 40 ඇතුළත දැන් සජීවී වෙලා තියෙනවනේ. අවාසනාවට වගේ අම්මලට තාත්තලට අපි ලැබුණේ නැහැ. ඒගොල්ලන්ට ඕක කියලා දෙන කවුරක්වත් හිටියේ නැහැ. ඒ දවස්වල ත්‍රිපිටකයක් කියලා එකක් තිබුණේ නැහැ. භ්‍රමචර්යයක් කියන එකක් පිරිසිදුව තිබුණේ නැහැ. දැන් මේ අවුරුදු 30 ලෝකෙ පිරිුණාට මේ ලෝකෙ කෙලසුණාට මේ ලෝකේ කාමයේ ගොජ දැම්මට බේරෙන මිනිහට බේරෙන්න පුළුවන්. ඉතින් ඒක දැකලානේ සාරිපුත්‍ර සාන්ති අවුරුදු 2600 කට ඉස්සෙල්ලා කියන්නේ පුතේ දැන ගියන් 10ක් තියෙනවා අකුසල කර්මපත. ඔය මේ මුළු ලෝකෙම වැහිලා තියෙන්නේ ඔබ පරිස්සම්බයක්. මේක පොදුවේ කියන්න බෑ. මම අද කියන්නේ පොදුවේ බව මම දන්නවා. ඒක ඇහෙන කෙනාට කන් ඇත්තන්ට ඇහි. අනික් කට්ටිය ඌව කරන්න බෑ. ඌව යල් මේ කෝපි කාලේ බන, අනමිටි බන ඒව කරන්න බෑ. ඔය අපි ෂේප් එකේ ඔක් කරගන්න පුළුවන්. මෛත්‍රී බුදුහාමර එනකොට මෛත්‍රී බුදුහාමරගේ හිරු එල්ලිලා එහා පැත්තට ෂේප් වෙන්න පුළුවන් වෙයි කියලා දැන් ওই ටිකක් කාමයේ තිබුණාට කමන්නේ නැහැ කියලා නිකන් තතනනවා. මේක හාලහප්ප ගන්න. ඔද්දල් කර ගන්න. ඉතින් ඒක නිසා ඒ සතුම් මෙරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කියනා වූ ඒ ඒ කය සම්බන්ධ කෙලෙස් වලට ප්‍රධාන හේතුව කතා. මේක යන්නේම කතාව හරහා. ඒක නිසා කයෙන් සිදුවෙන අකුසල් වලට හේතුපාදක වුණාට ඊට විදිහේ සියුම් වූ වාචසික කර්මපත හතරක් ගැන අපේ පොතේ සඳහන් වෙනවා. කායික තුනයි සතුන් මැරීම හොරකම් කිරීම සහ කාමීත්‍යාචාර. මේක බොරු කියලා මිසචන පරිසෝචන කියලා හතරක් තියෙනවා. අපි ඉස්ලාම මල පන්නන්නේ කතාවෙන් තමයි. ඒක නිසා කතාවේ යම් ප්‍රමාණයක ඒ කාම දනවන් නැති එහෙම නැත්නම් රාග තාල නැති පැරණි සංගීතේ රාග තාල සහිත සංගීතය ගත්තාම රාග තාල අනිවාර්යයෙන්ම ඒ කතා ස්වරූපෙන් අර කාමයට මිනිස්සු ඇදලා දාන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ මුසාවාද ශික්ෂාපදේ ගත්තාම එතන මේ කයින් සිදු වචනෙන් සිදුන අකුසල කර්ම ගැන කතා කරන්නේ. ඒ වචනේ අකුසල කර්ම සිද්ධ වෙන්නේ අර කාමීත්‍යාචාරයට ගිහිලා සංසර්ගයේ සිද්ධ වෙන්නේ ක්‍රමයෙන් ඇවිල්ලා දස්සන, සවන, සමුල්ලේපන, සංගනිකාව සහ සංසර්ගය කියන වගේ බොරුවක් කියනවත් එවිට වචනෙන් අකුසල කර්මයේ පතයක් බාටපත් වෙන්නේ ඉස්සෙල්ලා ඒ කෙනාට අවස්ථා තුන හතරක් හම්බ වෙනවා දැන් මේ යන්නේ නරක පැත්තට කියලා දැනගන්න. ඒකට කියනවා වචී සංඛාර කියලා. වචී සංඛාර කියලා කියන්නේ අපි වචනයක් බණන්න කලින් වචනය එලි දක්වන්න කලින් හිත ඇතුලේ එක පිටක්ක ਵਿਚාර වශයෙන් පෙළ ගැහෙනවා. සතියින් ඉන්න කෙනාට තේරෙනවා යමක් අපි කියන්නේ ඉස්සෙල්ලා ඇතුලේ පෙළ ගැසීමක් තියෙනවා කියලා. සතියෙන් නැති කෙනාට මුකුත් තේරෙන්නේ නැහැ. ඒක පාරට වචන එළියට එනවා විතරයි පේන්නේ. ඉතින් ඒක නිසා වචනයේ නැත්නම් බොරුවේ බේරීමට ඉස්සෙල්ලා අපි කියනවානේ තොලේ කටේ ගෑවෙන්නේ නැතුව බොරු කියනවායි කියලා. නමුත් එහෙම එකක් නැහැ. ඒ වචනේ හැදීගෙනකොට පෙළ ගැහෙනකොට ඒ ප්‍රධාන වශයෙන්ම විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙකෙන් තමයි මේ වචනේ පෙළ ගැහෙන්නේ. ඒක ගැන කියනකොට ලොකු සාංශි මතක් කරනවා. දැන් අපි මම බණේදී ඊගාට කියන වචනේ මොකද්ද කියලා පෙළ ගැහෙනවනේ ඇතුලේ. දැන් දෙවියෝ බණ අහනවයි කියලා කියන්නේ එයා මේ වචනේ නෙවෙයි අහන්නේ මගේ හිතේ ඇති වෙන විතක්ක ਵਿਚාර දෙක කියවන්න පුළුවන්. විතක්ක විපහාරයේම තේරෙනවා. එතකොට දන්නවා ඊගාට ඒක තමයි එළියට එන්නේ කියලා. ඒකයි දිබ්බ චක්කු කියලා කියන්නේ. දිබ්බ සෝත කියලා කියන්නේ. දිබ්බ සෝත ඥානෙ තියෙනකොට මේ වචන වලින් නෙවෙයි ගන්නෙ. එයා වචන පෙළ ගස්සනකොටම. ඒකට භාෂාව වැදගත් නැහැ. කවුරු කෙනත් පෙළ ගැසන්නේ එක තාට ඉංග්‍රීසියෙන් කතා කරලා දෙමළෙන් කතා කරලා සිංහලෙන් විතක්ක ਵਿਚාර දෙක තමයි අල්ලන්නේ. විතක්ක විපහාරය කියලා එකට කියනවා. ඒ නිසා අපි මම කියන වචනේ කියන්නේ ඉස්සෙල්ලා දෙයියෝ දන්නවා. ඒ නැත්තම් තිබ්බසෝත ඥානේ කියන එක දන්නවා මෙයා යන්න හදන කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. අන්න ඒ දේ මේ අපේ හිතේ නිතරම ක්‍රියාත්මක වෙන මේ විතක්ක ਵਿਚාර දෙක කියන චෛතසික දෙක අපේ වාචසික පෞරුෂත්වයේ කොඳුයට පෙළ වගේ. ඒක දන්නේ නැති මනුස්සයා වාචාලයි. කියනවා එයා දන්නේත් නැහැ. එයාට ගැහුවට බැන්නට ති වැඩක් නැහැ. යෝගාවචරයා මේ මිච්ඡා විතක්ක සහ සම්මා විතක්ක කියන දෙක තේරුම් ගන්න ඕනේ. මිච්ඡා විචාර සහ සම්මා විචාර කියලා. ඒ කියන්නේ මිච්ඡා සංකප්ප සහ සම්මා සංකප්ප කියන වචන දෙකෙන් තමයි අපිට මේ පොතේ හම්බ වෙන්නේ. මිච්ඡා සංකප්ප කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප. අපි මුළු දවසම උච්චරයි තියෙන්නේ. අපි එතන හැම හිතවිල්ලකම තියෙන කාම සංකල්පයක්. එහෙම නැත්නම් කාට හරි විනයක් කටින්ද ව්‍යාපාද සංකල්පයක්. එහෙම නැත්නම් කාට හරි වදයක් දෙන්න හිංසා සංකල්ප. ඉතින් මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් භාවනාවෙන් තොර ගත කරන ජීවිතයක් ගත්තොත් මේ මිච්ඡා සංකල්ප වල තමයි ජීවත් වෙන්නේ. ඒ භාවනා කරන්න ගියාට පස්සේ ගීගේ අතහැරලා ඇවිල්ලා වාඩි වුණාට පස්සේ ආට තේරෙන්න පටන් ගන්නවා හිතට එන හිතවිලි වල සීමාවක් නැහැ කිසිම දවසක යහ හිතවිල්ලක් නැහැ එනේ එන හැම හිතවිල්ලක්ම අර කොටස් තුනට වැටෙන මිච්ඡා සංකප්ප වලට වැටෙන ඒකට කියනවා කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක මුළු නවකතා ලෝකෙම මුළු රේඩියෝ ලෝකෙම මුළු ටෙලිවිෂන් ලෝකෙම මුළු ටෙලි ඩ්‍රාමා ලෝකෙම ওই තුන තමයි කරන්නේ. ඉතින් ඒක දිනු කරන්නේ අපි හරියට මහන්සි වෙන්නේ. sannivedana ක්‍රමය යටිතල පහසුකම් දිනු කරන්න හදනවා කිය. නමුත් ඒකේ වඩන්නේම කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප හේතුව පටන් අරගන්නේ මිච්ඡා දිට්ඨියෙන්. මිච්ඡා දිට්ඨන මිච්ඡා සංකප්ප. ඉතින් ඒක දැනගන්න එක හොඳද නරකද කියන එක තමයි ප්‍රශ්නේ. කාට හරි කිව්වොත් එimhe භාවනා කරනකොට වාඩි වෙන්නකෝ බලන්නකෝ මොකද වෙන්නේ කියලා ආනාපාන කියලා මොන පිස්සුද මොන ආනාපානේද ඇස් දෙක වහගත්ත ගමන් මේක දూరు ගැලුවා වගේ. වැවක බැම්ම කඩලා ගියා වගේ එනවයි කියලා. ඒකෙන් ඇහුවොත් මෙහෙම හිතේ මෙන්න මේ වගේ වේගයකින් ගමන් කරන විතක්ක ਵਿਚාර තියෙනවා කියලා දන්නේ එක හොඳද නරකද කියලා මේ සදාචාරවාදී කෙනෙක් දැනගන්නේ කොහොඳ නැහැ කියලා. බුදුරජාන් වහන්සේ කියන එක දන්නේවත් නැත්නම් කොහොම සනീപ කරන්න කියලා. මුළු කමටහන් වාර්තාව පුරාවටම තියෙන්නේ මේ ඉඳගත්තාම හිත අරමුණට යන්නේ ඇයි? හිතවිලි අපා. වේදනාව එනවා. සද්ද එනවා. gedirin dadi නෑ. මොකද නැතිකම නෙවෙයි. gedirin dadi අනුන්ගි කුණු කන්දල්නේ හොයන්නේ. අතීත දේවල්නේ හොයන්නේ. අනාගත දේවල්නේ හොයන්නේ. කාගේදෝ දේවල් නෑ. ඉතින් තමන්ගේ බොක්කේ තමන්ගේ හිතේ මොනවද වෙන්නේ කියලා දන්නෙත් නෑ. ඉතින් මේක දැකලා මේ ශාසනයේ ඉදිරි ගමනක් මගේ හිතට විවේකයේ දුන්නොත් මෙන්න මෙයාගේ වග කියලා මැරෙන්න ඉස්සලා දැකලා තියෙන කොච්චර ලාභද කොච්චර වටිනවද මගේ ඇතුලේ බඩ බොක්කේ මෙන්න මෙවුවා තියෙන්නේ මගේ ඇතුලේ පිළිකාවක් තියෙන ඔළුවේ මොකද්ද දැනගත්තාම ඇති වැරද්ද එහෙම නැත්නම් මම මගේ අතවල් විස බීජය ඇඟට ශරීරගත වෙලා තිනවා දන්නේ කොහොඳයිනේ මගේ ජීවිතේට මම දැකලා නැහැ මේ විවේකයක් දුන්න ගමන් හිත හිතවිලි වලින් බහුල වෙනවා කියන එක සතුටින් ප්‍රකාශ කරන කෙනෙක් ඒක නොදැනින්න එක හරියම ලාභයි කියලා හිතනවා. මොකීකට ටිකක් බීලා මත් වෙලා කයිවාරු කියලා කියලා ඉන්නවා. එහෙම නැත්නම් අල්ලපු ගෙදරත් එක්ක කයිවාරු කෙලිනවා. එහෙම නැත්නම් SMS ලියනවා. මොනවා හරි කරගෙන ඉන්නකොට හිතේ මොනම දෙයක්වත් නැහැ. තිබුණට දන්නේ රාත්තල් ගන්න දන්නේ නැහැ. දැන් මේ ගියාම රාත්තල් ගන්න දැන ගැනීම ඉතාමත්ම අමාරුයි. ඒක ලියන්නෙත් ලියන්න වෙන්නේ නැත්නම් හොඳයි කියලා වගේ. මොක කාට හරි හිතන්නේ මේ හිතට ඇතිවෙනා වූ මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා මේක දිහා කලබල වෙන්නේ නැතුව බලලා මට වැඩිපුර තියෙන්නේ කාම විතක්ක, ව්‍යාපාද විහිංසා නෙවෙයි කියලා කියන්න පුළුවන් නම් මොන්න තරම් රෝග නිర్ణයක්ද මේක. තව කෙනෙකුට කියන්න පුළුවන් හොඳට බලන්න හිටියොත් ආනපානෙ නැති වෙලාවේ මට හිතවිලි එනවා ගොඩාක් ද්වේෂය සම්බන්ධ හිතවිලි. ව්‍යාපාද හිතවිලි, කාම හිතවිලි නෙවෙයි. මේ වැඩේ කරලා දෙන්න බුදුහාමරෝ නැතු කවුරක්වත් නැහැ නේ අපිට. ඔය එන්න ඇරලා ඒ චර්යාව බලන්න එපායි, භූමිකාව බලන්න එපායි, රචනය බලන්න එපායි. බලලානේ අපිට ප්‍රකාශ කරන්න වෙන්නේ. ඉතින් කරන බලන දකින්න දේවල් වැරද්දට ගත්තොත් ඒක මහා හුනියමක් අභාග්‍ය සම්බන්ධ දෙයක් කියලා. අර කවදාකවත් රෝග නිర్ణයක්වත් කරගන්න වෙන්නේ. එහෙම නැත්නම් මයිලක තියෙන විහිංසායිතවිලි කියලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි දියුණු වෙන්න ඕනෑ කියලා හිතන හිතවිල්ලක් වෙනවා ඒක අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඒක හොඳ එකක් කියලානේ. දියුණු වෙන්න හිතන්නේම වර්තමාන මොහොතේ හොඳ නෑ කියන කෙනෙක් නේ. චන සම්පත්‍ය විඳගත් විනාශ කරපු කෙනෙක් නේ. මේ ලැබිච්ච චන සම්පත්‍ය තමයි හොඳම එක කියනවා නම් තව මොනවද දියුණු වෙන්න කල්පනා කරන්නේ. ඉතින් අපි දරුවන්ට හිතලා අලුත් නිර්මාණ හදලා ප්‍රගතියක් ගැන කල්පනා කරලා දියුණු කරන්න කියනවා. ඒ කියන්නේ ඌ අනිවාර්ය වර්තමාන මොහොතට වෛර කරන්න එපායි. වර්තමාන මොහොත වෙනද පිපිච්ච ගතියක් තියෙනවා නම් පිරිච්ච ගතියක් තියෙනවා නම් සම්පත්‍ති කර ගතියක් තියෙනවා නම් අපි හිතාවිද තව ඉදිරියකට එන්න ඕන කියලා. මොකද්ද අධ්‍යාපනයෙන් අපිට දෙන මේ වහණු වගේ වලිගෙට ගිනි තිබ්බා වගේ මොකද්ද කරලා තියෙන්නේ? මේක හරියන්නේ නැහැ මේක හදන්න ඕන. පිටින් තටමගෙන අමුඩ ගහගෙන අමුඩි ලියන්නේ නැතුව හදනවා. ඒ නිසා කියනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරදී අතිපණ්ඩිතයෝ සමාජයේ එහෙ මෙහෙ කරති. ඔය තියෙන එකත් එහෙ මෙහෙ කරන එක තමයි ඉන්න හරියක් පණ්ඩිතයෝ කරන උන්ට එක එකටවත් තේරෙන්නේ නැහැ මේ ලැබුච්ච මනුස්සාත් වටලාභේ මේ ක්ෂණ සම්පත්තිය හොඳයි යකෝ මේ නිකන් ඉඳගෙන ඉනකොට අකුසල කර්මපත කරන්නේ නැතුව මොන තරම් සම්පත්තියද ඒ විනෝඩ මේ සැලසුම් හදනකොට රිසර්ච් කරනකොට ප්‍රොපෝසල් ලියනකොට මොන තරම් කෙලෙස් දෝරාවක්ද ගලන්නේ ඉතින් ඒකට සම්මාන දෙනවා ග්‍රාන්ට්ස් දෙනවා අම්බෝ පරිේශන ඔක්කොම අනාර්ය පරිේශන. හැම එකකින්ම කරන්නේ වර්තමාන මොහොතේ තියෙන මේ සරල සුන්දර ගතිය නැති කරන. ඒක විකුණන්න ගියත් කාට හරි කිව්වොත් නෑ ඔය මොකකටත් වැඩි මේ ඉන්න මොහොත දැන් හොඳ මොහොතක් නේ කියලා. හරි නෑ. ඒතර බුදුහාමුදුරන්ට නිග්‍රහ වෙනවනේ. මේ සද්ධර්මයට නිග්‍රහ වෙනවනේ. මෙතෙක් ශාසනය ගෙන මුළු සංඝ પરම්පරාවට නිග්‍රහ වෙනවනේ. තමන්ගේ සීල කැඩෙනවනේ. මේ ලැබිච්ච මේ ක්ෂණ සම්පත්තිය අගය කරන වෙනුවට අරයට උදව් කරන්න මේට දියුණු කරන්න නිර්මාණශීලීත්‍ය කියලා මේ පැත්තට හිතපු පොතක්වත් මම කිය දැකලා නැහැ. බටහිර ලියවන එක බයි එකක්වත් ලෝකේ බුදුහාමුදුරු පහලච්ච බව දන්නේ නැහැ. එක බයියෙක් සද්ධර්මයේ කියන එක අහලවත් නැහැ. ඉන්න විශාල පොත් තියෙනවා Nobel Prize දෙනවා බෙල් තියෙන prize උත් දෙනවා ඇති තමාට නම් දෙන හරියක් Nobel දෙන්නේ මැග්සීසේ දෙනවා අනම්මන මම පෙරලා බලනවා මේ අකෝ එක එක්කත් මේ අවුරුදු 2600 ඉඳලා සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ බුදු කෙනෙක් පහළ වෙච්ච බව අහලවත් නැහැ ඉතින් මුංගේ දේවල් නේ අපි මේ ඉගෙන ගන්න හදන්නේ. මෙවනේ අපි මේ පොඩි උන්ට දෙන්න අපි රිසර්ච් කරන්න හදන්නේ. ඒක පැත්තක තියන්නකෝ මේ දන්න සකල සිරිප්පිට ශ්‍රී ලංකාවේ මොකද වෙන්නේ කියලා බලන්න. මේ බුද්ධ ආගම රකින අනුන්ට දෙන එක්කෙනෙක් දැකලා තියනවාද අනේ මේ ලද මනුස්ස සම්පත්තිය මට ලොකු දෙයක් මේ ක්ෂණ සම්පත්තිය මට ලොකු දෙයක් මේ සද්ධර්ම ශ්‍රවණය මට ලොකු දෙයක් මේ සත්පුරුෂ සංසේවනය මට ලොකු දෙයක් මේ පැවිද්ද මට ලොකු දෙයක් කියලා බුද්ධ විඳින කෙනෙක් ඔක්කොටම අලිය හම්බෙලා තිනවා හෙන්නෝ නැහැ කියලා අඬනවා අලිය දුන්නට හෙන්නෝ නැහැ කියලා මේ ඔක්කොම කරන්නේ මේ විතක්කේ හරහා අපේ හිතට නානා ප්‍රපති වලට අපි යොමු කරන ගතියක් තියෙනවා ඇඩ්වර්ටින් කියලා මේකට කියනවා ඉංග්‍රීසියෙන්. හිත දෙකට යොමු කරනවා. ඒ යොමු කරන ගතිය විතක්කය හරහා සිද්ධ වෙනවා, චේතනා හරහා සිද්ධ වෙනවා, මානසිකාරය හරහා සිද්ධ වෙනවා. ඒ නිසා නාස්ලණු තුනක් වැටලා තියෙනවා අපි. චේතනාව එක පැත්තකට අපිව මෙහෙවනවා. අනිවාර්යයෙන්ම දුකට. මානසිකාරය අපිව ඇදගෙන යනවා නාස්ලණු දාගත්ත මීහරකෙක් වාගේ. අන්තික විතක්කේ. ඉතින් මේ තුන් දෙනා අපි ඔය මෙහෙවන හැටි බලන්න හිතන්න සතියෙන් නැති ඉන්න වෙලාවේදී අපේ හිත කොහෙද දුවන්නේ කියලා. මේ සතියෙන් ඉන්නකොට නම් පේනවා එහෙට අදිනවා මෙහෙට අදිනවා මෙහෙට අදිනවා මේ මාළු මාළු ටිකක් ඉන්න ටැංක් එකට පොරි ටිකක් දැම්මා වගේ එහෙන් එනවා මෙහෙන් එනවා ගහන. මේ විතක්කයත් මේ මානසිකාරයත් මේ චේතනාවත් අපි හසුරුවන හැටි බලනකොට අපි මේ කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්නේ? අපිට පුළුවන් ද ඊගාව චිත්තක්ෂණේ මම බලනවා මම අහන්නේ. මං ගඳ බලන්නේ රස බලන්නේ බලනවා විතරයි කියලා කිව්වට ඉන්නේ නැහැ. එහෙම නැතුව අපිට පුළුවන් දීගාචිතයකම අහනවා විතරයි. බලන්නේ නැහැ කියලා. කරන්න බෑ. ඒ මොකද විතක් ඒ පැත්තට ආදිනවා. චේතනා ඒ පැත්තට ආදිනවා. මානසිකාරය ඒ පැත්තට ආදිනවා. ලොකු ස්වාමීන් කියනවා මේ සිව දෙයියන්ගේ ගෑරේජ් එකේ සිව දෙයියන්ගේ පවුලේ මේ කතරගම දෙවියෝ ඇවිල්ලි වෙලා මොනරයි ගැරඩියයි පාක් කරනවා. ණයයි පාක් කරනවා. ඒ සිව දෙවියෝ වෙලා හරකෙක් පාක් කරනවා. ඉතින් පත්තිනි දෙවියෝ වෙලා මොන රෙද්ද ගොඩ පාක් කරනවා. ඉතින් මුන් හෙන්න වලිලු ගෑරේජ් එක ඇතුලේ හෙන්න වලි. ගෙදර කවදාකවත් බතක් වේවන කන්න වෙලාවක් නැතිලු. මොකද වාහන එක එක જાති. සිව දෙවියන්ගේ ගෙදර ගෑරේජ් එකේ හැමදම කචා. ඒක තමයි අපිත් ගෑරේජ් එක පොඩ්ඩක් බැලුවොත් මේ විතක් එක පැත්තකට අදිනවා චේතනා එක පැත්තකට අදිනවා මානසිකාරය එක පැත්තකට අදිනවා එකෙකුට එකියෙකුට කියන්න පුළුවන් මම ඊගා චිත්තක්ෂණය මෙන්න මෙහෙම කරනවා කියලා කියන්න බෑ මෙන්න මේ කරන්න බැරි බව දන්නේ කොහොඳ නරකද කියලා ඇහුවොත් ආ අඳෝමයි ඔක්කොම කියන එක නොදැන ඉන්න එක ලොකු ලාභයක් එහෙම නැතුව ඔය මොකා හරි කමන්නේ කොරන දෙයක් කරපන් කියලා ඉන්න තියෙනවනම් ලොකු ලාභයක් කරගෙන මේ අවිද්‍යාවේ සුභාසි සින්තනේ ලැබලා තමයි අපි දවස ගත කරන්නේ. මේක දැක්කොත් බය හිතෙනවා. දැක්කොත් බඩ බොක්ක දනවා. දැක්කොත් මේ කොහේ යන්නද මේ යන්නේ? අහෝ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරුවනේ. ඒකට නම් කමන්නේ. මේ දරුවෝ කියලා අසරණ කරන එක යාළුවෝ කියලා අසරණ කරන එක, ගෝලියෝ කියලා අසරණ කරන එක කරකොල අතාරින එක. ඒක නිසා අඩු ගන්න මේ පැත්තක තියලා මේ එක චිත්තක්ෂණයක කොහොමද විතක්ක වැඩ කරන්නේ? කොහොමද මානසිකාරය වැඩ කරන්නේ? කොහොමද චේතනා වැඩ කරන්නේ කියලා බැලුවොත් සතුට වෙන එක එක්කත්ම ලෝකේ නැල්ලු. හැබැයි ඒකට සතුටු වෙන්න කියලා බුදුහාමුදුරු කියනවා මට විතක්කොල චාරයක් නැහැ. මානසිකාරේ චාරයක් නැහැ. සංස්කාර වල චාරයක් නැහැ කියලා දැකලා සද්ධාව කඩා ගන්න තු මනසට කියනවා සත්පුරුෂයයි කියලා. විතක්කේ චාරයක් නැහැ. මානසිකාරේ චාරයක් නැහැ. චේතනාවේ චාරයක් නැහැ කියලා දැනගෙනත් නොසැලී ඉන්න එකට කියනවා සති බලය කියලා. මේ විතක්ක කොච්චර නැටුවත් මේ චේතනා කොච්චර නැටුවත් මේ මානසිකාර කොච්චර නැටුවත් සීල කැඩෙන්නේ නැහැ කියලා දන්න මනුස්සයාගේ සීලයට කියනවා අවික්කප්පසාදේ කියලා. සීලේ නොසලෙන සීලයක්. මේ චේතනා විතරයි. ඕක ගැන කලබල වෙන්න එපා. ඔබ දැනගෙන ඒගොල්ල මොන පිබුරුපත් සකස් කරාද? න්‍යායපත්‍ය සකස් කරලා ඔබ දැනගනින් සීල්පද කැඩෙන්නේ නැහැ. හැබැයි ඔක දැනගන්න එක මේ මුසාවාදයට යන්න ඉස්සලා මුසාවාදයේ සඳහා මේ වචන පෙළ ගැහෙන හැටි, විතක්කේ හරහා ඒ දැනගත්තොත් උඹ දැනගන්නේ උඹේ හිත ගැන නෙවෙයි මානව හිත ගැන. මුළු සමස්ත මානවයම උච්චරයි. ඔක්කොම පිරෙන්නේ ওই තාලෙට තමයි. ඒක පිළිබඳ දැකීමම ඒක පිළිබඳ දැනීමම විශාල දත්ත සංඛ්‍යාතය. ඒ කියන්නේ ඩේටාබේස් එකක්. බුද්ධම ඩේටාබේස් එක. මේක තමයි බුදුහාමුදුරේ හෙලි කරේ. අපිට පටන් ගන්න බෑ. බුදුහාමුදුර පොඩ්ඩක් ඉර ඇඳලා තිනවා. කය තැම්පත් කරගෙන ඉවර වෙලා මේ හිත ඇතුලේ ඇතිවෙන මේ චේතන මේ හිතවිලි මේ දේවල් දිහා හොඳට අනුංග එකක් වගේ බලන ඉඳලා බලන්න මට වැඩියෙන් මෙන්නේ නොදකින් නොපතන්න හොමදෝමකින් කියන හිතවිලිද එහෙම නැත්නම් රාග දනවන හිතවිලිද නැත්නම් කාට හරි ගන්තියක් අදින හිතවිලිද කියලා මේක දිහා බලලා අන්න ඒක ඒකේ තියෙන ආරේ ඒකේ තියෙන රටාව එච්චරයි පෞරුෂත්වය කියන්නේ මම කියන්නේ අපි කරන වැඩවලට වැඩිය හිත ඇතුලේ මොකද ඒකේ රටාවක් තියෙනවා. රාග චරිත කියලා, ද්වේෂ චරිත කියලා, මෝහ චරිත කියලා රටාවක් තියෙනවා. ඔක වතාගෙන ඉන්න එක නෙවෙයි වැඩි ශාසනයක් ආපෙලාදී තවත් භාවනා කරන කෙනෙක් ඉදිරියට ගිහිල්ලා කියන්න මම භාවනා කරනවා මෙන්න මේ මේ වෙලාවවල නම් මට මේ ආනපාන පිහිටියා, සතිය පිහිටියා. මේ නැති වෙලාවේ වැඩියෙන්ම මට එන්නේ තරහ. නැති වෙලාවේ මට වැඩියෙන්ම එන්නේ ආසාව. එහෙම නැත්නම් කාට හරි ගන්තියක් අදින්නේ. කාමරේ ගැටයක් ගන්න. කාටරි පෙසමක් ගන්න. ඉතින් ඒක නිසා අර වීරකෝ මහත්තයා ඒ දවස්වල අපිට උගන්වන මෛත්‍රී භාවනාව. ඒකට කියනවා ඒ අල්ලපු ගෙදර අම්මා හැමදාම මෛත්‍රී භාවනා කරනලු හයියෙන් කියනවලු. සියලු සත්‍යෝ නිදුක්කෙත්තා නිරෝගීත්වා සෝපත්ත්වා අල්ලපු ගෙදර පරට්ටි ඇර. සියලු සත්‍යෝ නිදුක්කෙත්තා නිරෝගීත්වා සෝපත්ත්වා අල්ලපු ගෙදර පරට්ටි ඇර. ඉතින් මොන්නම තාලෙන්වත් අල්ලපු ගෙදර පරට්ටි මේ කොච්චර මෛත්‍රී කරුවත් ඒ ඒ ඒ වාක්‍යෙම තියනවලු ඒක. ඉතින් ගිහිල්ලා කිව්වලු මේ අම්මා ඒක හොඳ නෑ මෙච්චර ලස්සන සීල සත්‍යන්නමයි මහත්වේක මං කියනවම නෙවෙයි ඒක නිකන් කියවෙනවයි කිව්වලු. අපිත් මෛත්‍රී කරන්න ගියාම අර කමේක මගාරවල තමයි මෛත්‍රී කරන්නේ. එතකොට පේනවා මේකේ බ්ලැක් බොක්ස් එකක් තියෙනවා. බ්ලැක් හෝල් එකක් තියෙනවා. මේ මාතා යතනියම් පුත්තන් ආයුසායක පුත්ත පරිරක්කේ වම්පි සබ්බ භූතේසු බෑ. අපි මෛත්‍රී කරනකොට ප්‍රභාකරන් ඇර. දෙමළ මිනිස්සු ඇර. මුස්ලිම් දැන් අලුත් නන් ටිකක් තියෙනවා මම දන්නේ නැහැ මේ ළඟදී බෝම්බ ගෙවුවට පස්සේ ඒ මුස්ලිම් ඇරලා තමයි මෛත්‍රී කරන්නේ. මේ සබ්දී සබ් ඒවම්පි සබ්බ භූතේසු බෑ. අන්නේ වගේ අපේ අපේ පෙනේරේ හිල් වගේක් තියෙනවා. ඒ පෙනේරෙන් හලනකොට අපි හිතුවට වැඩිය ලොකු කෑලි වගේක් හැලෙනවා. මොකද හේතුව පෙනේරේ හිලක් තියෙනවා. අන්නේ ඒක අල්ලන්න චීන කණ්ණාඩියක් නැහැ. උපකරණයක් නැහැ. එකම දෙයයි කරන්නේ නිතරම හලලා හලලා බලන්න අපේ හිතනට වැඩිය ලොකු කැට වගේක් තියෙනවා. අන්නේ එතන තියෙනවා අපේ පෞරුෂත්ව ලක්ෂණේ. මම කියන්නේ කවුද කියලා. ඒක ඉතින් Tamanට ඕන නැත්තම් දකින්න ඉතින් කරන්න දෙයක් නැහැ. දකින්නත් බෑ ඒක බලලා කාට හරි කියන්න ඕන. මම භාවනා කරනවා මගේ මෙන්න චේතනාවලිය. මගේ විතක්කේ ඉන්නේ මෙහෙමයි කියලා ලිව්වනම් ඒක තමයි අහිංසකයි කියලා කියන්නේ. ඒක තමයි නිහතමානී කියන්නේ. ඒක තමයි ඇත්ත ඇති ඇටියෙන් දකින්න කැමති කියලා කියන්නේ. ඒ නිසා ඒක අර කායික දුෂ්චරිත එහෙම නැත්නම් කායික අකුසල කර්මපත වලට වැඩිය හරි සියුම්. හැබැයි මේක ප්‍රඥා චර්චයට අල්ලනවා. අල්ලන්න පුළුවන්. විපස්සනා කරන කෙනාට අල්ලන්න පුළුවන්. ඉතින් නිසා මේ කරගෙන යන වැඩ පිළිදි මේක අල්ලා ගැනීම සඳහා අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. මේවට කරන වෛරේ පැත්තකට දාලා ඒවට තමන්ගේ චරිතය හෙලිකරනද රෝග නිర్ణයක් කරන්න තියෙන බාධාවල් අයින් කරලා ඇති හැටි දකිත්වා කියලා දේශනා නතර කරනවා ශිර දිනාටම තෙරුවන් සරණයි